අද මේ අපි කියනවා පවත්තන ප්‍රථම ධර්ම දේශනාව. මේ සඳහා මම භාවනා කරන කාලේ පුරුමින කාලේ අහපු ධර්ම දේශනාවක් මේ පිටසත් එක්ක හදා බෙදාගත්තොත් හොඳයි කියලා මට හිතුණා. මේ සූත්‍රය පොත්පත් කරන බලන නැත්නම් මේ ප්‍රයෝජනෙ පිණිස කියනවා නම් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ ටික නිපාතේ සඳහන් වෙනවා. මේ සූත්‍රයට එහෙම නමක් වශයෙන් පෙන්ලා දෙන නැහැ. ආනන්ද වර්ගයේ දෙවෙනි සූත්‍රය වශයෙන් සඳහන් කරලා තියෙන්නේ ඒ බණ කියනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ මේකට කිව්වේ ආජීව ආජීවක සූත්‍රය කියලා. ඒ මොකද මේක අන්‍ය තීර්ථක ආජීවකෙක් සහ අපේ ප්‍රස්ථායක ආනන්ද ස්වාමීන් වහන්සේ අතර ඇති වෙන බොහොම වටිනා සාකච්ඡාවක් මේකේ තියෙනවා. ඒ කොසඹෑ නුවර බෝධිසාරාමේ ආනන්ද ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න කාලේ වැඩ ඉන්නේ කාලේ කාලේ සමයක මේ ආජීවක ශ්‍රාවකෙක් ගෘහපතියෙක් නැත්නම් මේ ගෘහ ජීවිත ගත කරන කෙනෙක් ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරියට ඇවිල්ලා අපි අර කලින් ඉදිරිපත් කරගත්ත වාග්මාලාවෙන් පාලි වාග්මාලාව මාර්ගයේ ප්‍රශ්න තුනක් ඉදිරිපත් කරනවා. ඒ ප්‍රශ්න තුන අනුව තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ පුද්ගලයාට හේතු ගැනීම කරන්නේ ඉතින් අපිත් උත්සාහ කරන් හදන්නේ ඒ ආජීවක ශ්‍රාවකයාගේ ප්‍රශ්න අපටත් කියනවාද එතකොට ඒ අනුව ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු උත්තරය අපටත් උත්තරයක් වෙනවද ඒ ඉදිරිපත් කරන ක්‍රමවේදය අපිට කොච්චරක් ගැළපෙනවද කියන එක තමයි අපි මේ සූත්‍රයෙන් ඉදිරිපත් කරගන්න බලාපොරොත්තු වෙන්නේ ඉතින් මේ දෙපළ හමු වුණාට පස්සේ ඒ ආජීවක ශ්‍රාවකයා ගෘහපතියා අහන ප්‍රශ්නේ තමයි කේසං නෝබන්තේ ආනන්ද ධම්මෝ සවක්ඛාතෝ ස්වාමීන් වහන්සේ ආනන්ද මේ ලෝකේ ධර්ම රාශියක් විවිධ කෙනා විවිධ ආකාරයෙන් දේශනා කරනවා කාගේ ධර්මේ නම් සවක්ඛාතද මනාවකට දේශනා කරන් ලක්ක්ද ඊගාවට අහනවා මේ ඒ ලෝකේ සුපටිපන්න. මේ ලෝකේ විවිධාකාරයත්ෝ ගෘහස්ත වාසී ඉඳගෙන උපාසක උපාසිකා වශයෙන් ප්‍රවෘත්තිආඩපත් කරා විච්ච වික්ෂණී පරිත්‍රාජක වශයෙන් සාමණේර සාමණේරි ශික්ෂමාණ වශයෙන් විවිධාකාර ප්‍රතිපදාවට බහැලා එළඹ වාසය කරනවා මේ ධර්ම ධර්මානුධර්ම ප්‍රතිපත්තියට බහැගෙන වාසය කරනවා ආනි ක්‍රමයේද ඒ සුපටිපන්න මනාවකට පිළිපන් මනාවකට බැසගත්තේ මේකෙන් කවුද? ඊගාවට කතා කරනවා තුන්වෙනි වශයෙන් කේ ලෝකේ සුගතෝ කවුද මේ වැඩ කරලා දැනටමත් ඒ යායුතු තැනට පස්තරයි. ඉතින් මේක එදා ආජීවකේකට නැත්නම් අන්‍ය තීර්ථකේකට තරුවඥ දීසාතරමේ පහළ වුණාට පස්සේ තමන් ගත්ත නැත්නම් තමන් මේ වැටගෙන කටයුතු කරන දෘෂ්ටියක් සර්වචන් වහන්සේ විකල්පයක් වශයෙන් ඉදිරිපත් කරන මේ නෛර්යානික ශ්‍රී සත්‍යඥාත් ඇති වෙච්චහම අහන්න සාධාරණ ප්‍රශ්නයක්. ඒක පිළිබඳව ඇසලා ඉන්න කටියට ප්‍රශ්නයක් නැහැ. නමුත් අද අපිට ප්‍රශ්න තියෙන්නේ මේක බුද්ධ ධර්ම ඇතුළේම ප්‍රශ්නයක් කරනවා. මේ කියන භාවනා ක්‍රම රාශියක් තියෙනවා. මේ කියන දේශනා ක්‍රම රාශියක් තියෙනවා. මේ විවිධ ආකාරවලට ක්‍රමවලට එක එක බහගෙන කටයුතු කරනවා. බොහෝ දෙනා දේශනා කරන මම අසවල් ඥානය ලැබුවා අසවල් ධ්‍යානය ලැබුවා අසවල් මාර්ගය ලැබුවා කොයි කෙනාද ඇත්තටම මේක ලබලා තියෙන්නේ ඒක නිසා එදා සමයාන්තර දර්ශනාත්ව දුන්න මේ ප්‍රශ්නය අද භාවනාවට වැටගත් බොහෝ දෙනාට මේ අතුලතම ප්‍රශ්නයක් කරගන්න ඉතින් අපි හිතන අමාරුයි මේ පැයක දේශනාවකින් අපිට මේ මුළු ප්‍රශ්න සමතම උත්තර හොයාගන්න හෝ ඒකාන්ත පිළිතුර ලැබෙයි කියලා නමුත් මෙතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරපු ඒකාම තීක්ෂණ ක්‍රමය නැත්නම් ඒ ස්වාමීන් වහන්සේ මේ ඉදිරිපත් කරපු ක්‍රමය බොහොම ප්‍රඥාවෝ කරයි. ඒ නිසා කිසි කෙනෙකුට මේ පැය ඇතුළත වහා තීන්දුවකට එමෙන්න බලපෑමක් මේ ධර්ම දේශනාවෙන් හෝ ආජීවක සූත්‍රයෙන් කරන එකක් නැහැ. නමුත් ඒ සඳහා අවශ්‍ය උපමාන ටිකක්. මෙන්න මේ මේ තාලෙට අපිට පුළුවන් මේ මේක තේරුමක් බේරුමක් කරගන්න කිය. තමන්ගේම දැනට තියෙන ප්‍රත්‍යක්ෂ ඥාන කොටාසය තමන්ගේ මූල ධර්ම දැනුම මේකෙන් තව තවත් ඔක්කම් කරනවා. තව තවත් සමාදම් කරනවා. ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ආජීවක ශ්‍රාවකයාගේ පළවෙනි ප්‍රශ්නේ. ඒ සම්නෝ ආනන්ද ධම්මෝ සුවක්කාතෝ ආනන්දය ආනන්ද ස්වාමීන් වහන්සේගෙන් අහනවා කාගේ ධර්මේ නම් මනාකොට දේශනා කරන්න ලද්දා. එතෙන්දී ආනන්ද ස්වාමීන් වහන්සේ ඒ ආජීවකයට ප්‍රශ්නයක් නැගීමේ තමයි ඒ තුලන්වීම කරන්නේ. මේක සරුවචන් වහන්සේගේ ඒක ආකාර එක විදේ ප්‍රශ්න විසඳන ක්‍රමයක්. සරුවචන් වහන්සේ දේශනා කරන ප්‍රශ්න විසඳන ක්‍රම හතරක් තියෙනවා. සමහර ප්‍රශ්න අහුවම දෙලින්ම උත්තර දෙනවා. ඒක අන්ත. ඔව් නෑ දෙකෙන් කියන්න පුළුවන්. සමහර ප්‍රශ්න එහෙම ඒකාන්ත වශයෙන් කියන්න බෑ. ඒක විස්තර කරලා දෙන්න වෙනවා. තුන්වෙනි ප්‍රශ්න කොටාසිදී අහන්නගෙන් ප්‍රශ්න අහන්න කිව්වේ. ඒ තමයි ඒ අහන කෙනා මොන වගේ අදහසක්ද මේ ප්‍රශ්නේ මතු කරන්නේ කියලා. ඒ කියන වචන ටික මැදින නැවත ප්‍රශ්න අහලා තමයි සාකච්ඡා මාර්ගයේ තමයි විස්තර වෙන්නේ. තම හතරවෙනි කොටසක් තියෙනවා උත්තර දෙන්න බැහැර කළ යුතු ප්‍රශ්න. ඉතින් මෙතනදී මේ ආනන්ද සාන්තේ ගන්නේ තුන්වෙනි ක්‍රමය ඒ පුද්ගලයාගෙන්ම ප්‍රශ්න අහන්නගෙම එයාගේ පරමාර්ථය තව තවත් පිරිසිදු කර ගැනීම සඳහා පෙරලා ප්‍රශ්නයක් අහනවා. සංකින් මඤ්ඤති තාපති. තාපති ඔබ කෙසේ සිතන්නේද? ආගස්ත රාග විනයස්ත ධම්මං දේසේ. මෝහ විනයස්ත ධම්මං දේසෙන්ති. දෝෂ විනයස්ත ධම්මං දේසෙන්ති. මෝහ විනයස්ත ධම්මං දේසෙන්ති. දේසං ධම්මෝ ස්වක්ඛාතෝ නොවා එත්තේ කි හෝති කියලා ආනන්ද සාමණේර යම් කිසි ධර්මය රාගය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් ද්වේෂය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් මෝහය දුරු කිරීම පිණිස දේශනා කියලා කියනවා නම් ඒ ධර්මය වක්කාතයි කියලා හිතනවාද එහෙම නැත්නම් ඔබට වැටෙන්නේ කොහොමද කියලා යම් ධර්මයක් රාගයේ පිණිස රාගය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් සං ධර්මයක් ද්වේෂය දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් යම් ධර්මයක් මෝහයේ දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් ඒකට සුවක්ඛාතයි කියලා කියනවාද නැත්නම් ඔබට වැඩෙන කාලට කොහොමද කියන්නේ? එතකොට මේ ආජීව ශ්‍රාවකයා උත්තර දෙනවා යම් ධර්මයක් ස්වාමීන් වහන්සේ රාගයේ දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් ද්වේෂයේ දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් මෝහයේ දුරු කිරීම පිණිස දේශනා කරනවා නම් මට වැටහෙන සාහිත්‍ය ඒක සුවක්ඛාතයි කියලා කියනවා. ඉතින් මේක තමයි අපිට සූත්‍රයෙන් ලැබෙන පාළි කොටාසි. ඉතින් අපි ඉතුරු ප්‍රශ්න දෙකට යන්න ඉස්සෙල්ලා දැන් අපි මේ කරගෙන යන වැඩි. අපි හැමදේ ප්‍රතිපදාවකට බහැලා සීල ප්‍රතිපදාවකින් සමාධි ප්‍රතිපදාවකින් ප්‍රඥා ප්‍රතිපදාවකින් නැත්නම් සීල ශික්ෂාවකින් සමාධි ශික්ෂාවකින් ප්‍රඥා ශික්ෂාවකින් කටයුතු කරගෙන යන්න අපිට මේ කියන ධර්මය රාගය දුරු කිරීම සඳහා දේශනා කරන ලද්දක්ද ද්වේෂය දුරු කිරීම සඳහා දේශනා කරන ලද්දක්ද මෝහය දුරු කිරීම සඳහා දේශනා කරන ලද්දක්ද කියලා බලන්න ඒ தත්ත්වයටපත් වෙන තාක්කල් අර ආජීවක ශ්‍රාවකයාගේ ප්‍රශ්නේ අපි ඔළුවේ වැඩ කරනවා මේ ධර්මයේ ඇත්තටම සුවක්කාරයි එහෙම නැත්නම් අපිට මේ අවුරුදු 2550 කාලය තුල මේකේ වටිනා කොටස් හැලිලා තියෙනවා මේකට අමතර කොටස් තව එකතු වෙලා කියනවා. මේකමද සරුවචන දේශනාව. ආදි වශයෙන් විවිධාකාරයේ මේ තමන්ගේ විචිකිච්ඡාව කියන ඊවරණ ධර්මය ආවරණීය ධර්මයේ දුර වෙන තාක්කල් ඊට පස්සේ දිගටමත් වෙනවා මේ අපිට හම්බෙලා තියෙන එක හරියකට කියන්නේ. මම ඒක මුලින්ම මතක් කරේ ඉස්සර තිබුණ ප්‍රශ්නය විවිධ ශාස්ත්‍රුන් වහන්සේලාගේ ධර්ම අතර සක්කාර ධර්මයේ තෝරන එකයි. දැන් අපිට ඊට වැඩිය පුංචි අටුයි නම සංකීර්ණ ප්‍රශ්නයක් මතුවලා තියෙනවා. මේ කරගෙන යන වැඩි. අපි මේ කරගෙන යන ප්‍රතිපදාව විස්තර වෙන මේ ධර්මයේ සුවක්ඛාරද. ඒක සඳහා අපිට මේ ආනන්ද සාංශය ඉදි කරන්නේ මෙත්වාකල් අපි අවුරුදු ගානේ හෝ එහෙම නැත්නම් යොදලා කියන කාලයෙන් වෙන ක්‍රමයකට හෝ වැඩ කරන යනකොට අප තුළ ඇත්තටම රාගය ප්‍රහාණ වීම, ද්වේෂය ප්‍රහාණ වීම, මෝහය ප්‍රහාණ වීම කොයි තාක් දුරට සිදු වුණාද මේ සිදුවෙන තරම් ප්‍රමාණයකට හරියටම අනුමාන ප්‍රතිශතයකින් ස්වාඛාත බව වැටෙයි. තාම අපතුල ඒ වගේ රාග දෝෂ මෝහ ප්‍රහාණය පිණිස හෝ එහෙම කටයුතු කළ ප්‍රහාණය වීමක් වෙලා නැත්නම් මරණකම්ම හම් වෙන්නේ මේ ප්‍රශ්න අපිට ඔව් නැහැ කියලා උත්තරය දෙන්න. ඒ නිසා අපිට හිත වෙනවා සාන්දෘෂ්ටිකවම මෙලොවසෙම අපි මේ යොදන ශ්‍රමයට අපි මේ යොදන ධනයට අපි මේ යොදන කාලයට අප තුළ යම් ආකාරයක රාග විනයක් දෝෂ විනයක් මෝහ විනයක් උනාද කියලා. ඉතින් මේක සමහර බුදුමාකාර බයයි Taman පිළිබඳව මේ Tamanගේ මනසිතෝ ගැලවීමක් කරන්නේ. ඒ මොකද ගොඩ දෙනෙක් හිතනවා නෑ නෑ මේ ජීවිතේ රාග දෝෂ මොහේ පිණිස නෙමෙයි අපි වැඩ කරන්නේ. අපි මේකට තාම මේ බිම් සකස් කරනවා. එහෙම නැත්නම් අපි තාම මේකේ මේ පාදනම සකස් කරන විතර අපේ තුල තාම රාගය දුරු වීමක් වෙන්න බැරිය, ද්වේෂය දුරු වීමක් වෙන්න බැරිය, මෝහය දුරු වීමක් වෙන්න බැරිය කියලා ගාක් වෙලාවට ඒ Taman තුල නෛර්යානිකව සිදුවෙන ඒ රාග දෝෂ මෝහ ප්‍රහාණය පිළිබඳව බොහෝ විට අන්‍ය විහිතුවයි ගත කරන්නේ. බොහෝ විට Taman පිළිබඳව Taman අඩුක්ෂීරුවක් කරන පස්සටපත් වෙන්නේ මෙන්න මේකටයි කෙලෙස් කියලා කියන්නේ. මේක තමයි සූද්ධම වචනේ කෙලෙස් කියන්නේ කොච්චර Taman පිළිසිදු වුණත් Taman පිළිබඳව අවතක්ෂීරුවක් කරනවා නම් ඒක තමයි කෙලෙස් වල සූත්‍රයේ ඕන පිළිසුදු ටිකක් කියලා ගන්න පුළුවන්. මේකෙන් අන්න හිතා ගන්න නරකයි අපි නොලබපු ಗುಣ රාශියක් අපි මවාගෙන නොලබපු ಗುಣ රාශියක් අපි ලැබුවා කියලා හිතාගෙන නිකන් පෝමානයක් ඇති කරන්න හදනව නෙවෙයි. අපි අවංකවම ප්‍රතිපදාවට කල් යොදනව නම් ඒ යොදන කාලයට සාපේක්ෂව යොදන ඒකක ගාන සාපේක්ෂව රාග දෝෂ මෝහන ප්‍රහාණිය යුතු. එහෙම නැත්නම් අපි තර ආජීවක ශ්‍රාවකයා වාගේ තමයි. අපි මේ කරගෙන යන වැඩේ සුමග වෙන්න පුළුවන් නොමග වෙන්න පුළුවන් අපි මේ කියන ධර්මයේ ස්වකහාද වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් අපිට මේක පරීක්ෂා කරගන්න බෑ එන්නතු පුංචි වෙලාවක් අරගනිමු. අපතුල රාග මෝහ ප්‍රහාණය, ද්වේෂ ප්‍රහාණය, මෝහ ප්‍රහාණය කොහොමද යෝගාවචරයේ විසින් තමාගේ సంతාන තුළ ඉරාමල බලන්නේ. අපි දන්නවා කවුරුත් පිළිගන්න සම්මත ක්‍රමය තමයි අපි ලෝභය දුරු කිරීම පිණිස දාන ආදී කටයුතු කරනවා. ඒ දානීය කියන බොහොම ගොරෝසු ක්‍රමයට අපිට කියලා දෙන්නේ තනසත් වස්තුව වුණත් ගොඩාක් ලෝභ හිතින් ඉන්න කෙනාට දන් දෙන්න අමාරුයි. ඒ කෙනා ලෝභ චේතනා පහල කරගෙන දාන චේතනා පහල කරගත්තට පස්සේ දන් දෙනකොට දෙනකොට දෙනකොට අපි තුල ලෝභය ප්‍රහාණය වීමක් සිදු වෙනවා. ඒක තමයි මේ ආත්මයේ කියන දාන කතාව මාර්ගයේ උකට දෙන්න තියෙන උත්තරේ. නමුත් ඒක දාන කොච්චර දුන්නත් අපේ තුල තියෙන සංඛානගත ලෝභය දුරු වුණාද නැද්ද කියලා අපිට කියා ගන්න ක්‍රමයක් නැහැ. මොකද අපි ළඟ අර ඉතුරුලා තියෙන ලෝභ ගති ලෝභේ දුරු විච අලෝභ ගති වලට වැඩි වැඩි නිසා බොහෝ විට අපට පේන්නේ අපේ වාදනේ යෙීම වෙනසක් වෙලා නැහැ. ආමර ලෝභ ගති තියෙනවා. ඉතින් ඒක නිසා දානය කිරීමෙන් නැත්නම් දාන කතාවෙන් මේකට අපි දොර අරගත්තට මනසිරා බල ගන්න තරම් ශක්තියක් දාන කතාවෙන් සිදු වෙනවා අඩුයි. සීලයට යනකොට අපි මේ දානෙදි දෙන්නේ ආමිෂ දේවල්නේ. දස දාන වස්තුව අන්ධතු කරනවා. ඊළඟට ගියාම දෙන්නේ අබය. සතුන් නොමැරීම තුලින්, හොරකම් නොකිරීම තුලින්, කාමයෙන් වර්ධවන් නැතිවීම තුලින්, වචනයේ සිදුවෙන බොරු කියලා විචන පරිසවචන මත්පැන් පානේ නොකිරීම ආදී දේවලින් අනුන්ට අබය දීම තුලින් දානයට වඩා කැපී පෙනෙන කාලයට, ඇඟට වදින කාලයට, ඒස්තු යන කාලයට Tamante පිරිසින් බය නැතුව ජීවත් වෙන්න පුළුවන් ගැතිනකොට තද බල සතුන් මරීම ආදී තද බල ලෝභ ඒ කියන්නේ සතුන් මරන්නේ අපිට විශේෂයෙන්ම ඉමස් රස සඳහා නැත්තම් අං ගන්න කියයි හැම ගන්න කියයි පීකු දුවල් කියයි මොනවා හරි කියලා ඒ ලෝභේ නම් කරනවා. වරකම කරන්නේ ඒකද. අන්න අර සීලය රකින්නකොට නම් අපිට සීලය රකින්න දෙන්න පහසුකම් එනවා. සීලය අදි සීලයක් වඩටපත් වෙනවා අපිට හිතා ගන්න පුළුවන් දැන් ඔන්න ද්වේෂයිතකේ ඉන්ද්‍ර එනේ වෙනකට වැඩි ටිකක් කී කරුවේ අපිට යටපත් කරගන්න පුළුවන් කියලා. දානයට වැඩිය සීලේදී මේක මැන ගැනීමේ ශක්තියක් තියෙනවා. එතනින් ගියාම අපි හිතනවා සමත භාවනාවට යනවා. සමත භාවනාවට ගියාම මොකද කරන්නේ? අපි එක්කෝ අපි දීපු දාණය මතම සාගානුසති භාවනාව කරනවා. නබුද්ධානුසති භාවනා කරනවා. එන ආනාපානසති භාවනා කරනවා. එහෙම කරගෙන කරගෙන යනකොට යම්ම මොහතක අපිට හිත සමාහිත වෙලා අරමුණේම හිත පවතිනවා. අරමුණේම හිත පවතිනවා. දිගින් දිගටම අර කියන කාමච්ඡන්ද කියන නීවරණේ භෞතික කාමක දේවල් පිළිබඳ නැති තද බල ආශාව කියන නීවරණයෙන් පෙළෙන්නේ නැතුව අරමුණත් එක්ක මූණට මූණ දාගෙන ඉන්න පුළුවන්. පස්සම් බයං කාය සංඛාරං අසසිස්සාමි එක්ක කියලා ඒ අරමුණේම හිත තියෙනවා අරමුණක් ගෙරියනවා ශබ්දවලින් වේදනාවලින් හිතවිලිවලින් බාධාවක් නැහැ මේක ප්‍රිය කරන මේක හොඳයි කියලා හිතන මේක භාවනා ප්‍රගුණ භාවයක් කියලා අර සංසිඳ වීම තව දුරටත් කරනවා නම් තම තමයි ක්‍රමයකට අපි පරිඋත්තාන වශයෙන් ඉන්නා වූ නැත්නම් හිතට පමණක් තනින්නා වූ නිවර්ණ ධර්ම ආවකාලිකව යටපත් කරගන්න ආනාපානයේට අඛණ්ඩව හිතේදීම මාර්ගයෙන් අපිට දරගන්න පුළුවන් ඔන්න අපේ වෙලාවේදී නම් ඔය පරිඋත්තාන මට්ටමේ ලෝභේ දුර වෙනවා. ඒක විනාඩි 5යි වෙනවා 10යි වෙනවා සමානට පැය එකමාර දෙක වුණත් ඉන්න පුළුවන්. අන්න එතකොට හිතන්න පුළුවන් සමතම ක්‍රමයකට අපි කාම ඡන්දේ කියන දීවරණය අදපත් කරලා ඒ කොහොමද කරන්නේ? අරමුණේ හිත නිමග්න කිරීම. අරමුණේ හිත මූණට මූණ දාලා සිටීම. ආන්න එහෙම ජීවන අපිට පුළුවන් ඒ පරිඋත්ථාන මට්ටමේ කාම ඡන්දේ ලෝභය දුරු කරන්න. නමුත් ඉතින් ගියාට පස්සේ තේරෙනවා මේ ප්‍රයත්නේ යොදන තාක් අමනමයි හිත පවතින ආනාපානේ ප්‍රයත්නේ හිත වෙන් කළ ගමන් වහාම අර චංචල කම්පන හිතවිලි එනවා නිවන ධර්ම එනවා නැගිටලා හිතෙනවා ඒ නිසා අර ප්‍රයත්නයේ සාපේක්ෂවයි සමත ප්‍රයත්නයේ සාපේක්ෂවයි අර නිවන්නේ යටපත් වෙන්නේ නිසා අපි මුලත් නිවන සහිතව වැඩේ පටන් අරගන්නේ මැද කොටහක් නිවන රහිතව ගත කරනවා ආය නැවත නීවරණව තමයි අවදි වෙන්නේ. දේශාකට බේන්න පටන් ගන්නවා පෙර කළ පින් කියනවා. භාවනා ප්‍රතිඵලයකුත් තියෙනවා. නමුත් මේක කවදාකවත් ස්ථිරසාර නිසාතිකයක් දෙන්න පුළුවන් ශක්තියක් නැහැ. මොකද මුල අග දෙකේ නීවරණයන්ගෙන් ගැවසීය. එවැනි කෙනෙකුට හිතුනොත් මේ වගේ తాවකාලිකව මතුවලා తాවකාලිකව නැති වෙන මේ කාමච්ඡන්ද ආදී මේ ලෝභ හිතවිල්ල සදාහට පසු නැවත නොයනා තාලෙට මම මකන්න ඕනේ කියලා එදාට ඒ පුද්ගලයාට අනුසය වශයෙන් ඇත්තා වූ මේ ලෝභය දුරු කිරීමට විපස්සනාද බයි. ඒ විපස්සනාට බැස්සට පස්සේ සමතරමුණ කියව ගන්නාසේ ආස්වාද අවස්ථාවේදී අපි ආස්වාදයේ දෙස බලමු. එතකොට හොඳට දන්නවා දැන් මගේ හිත පවතින්නේ ආස්වාදයේ. ඒ ආස්වාදයේ පවතින බවට Tamanට හැපීමක් හෝ කම්පනයක් හෝ සංකලයක් හෝ සීතල බවක් හෝ මොකාකාරී ස්වභාව ලක්ෂණයක් පෙන්වන්න පටන් ගන්න මෙන්න ඇතුල් වෙන හුස්ම රැල්ල. ඒක ඉතින් ප්‍රස්වාසයත් එක බලනකොට වෙනස් ලක්ෂණ පෙන්වනවා ආස්වාසයේදී ඇතුල් වීම සීතල උලංගලක් වදිනවා කියලා අත්දකිනවා නම් ප්‍රස්වාස අවස්ථාවේදී උණුසුම් වෙච්ච උලංගලක් වදිනවා පිටතර තල්ලු වෙන ගතියක් තියෙනවා ආදී වශයෙන් අර ආස්වාස්නා ප්‍රසාර දෙක අතර හොඳටම ඒ දෙක වෙන්කොට දැක ගන්නා ධර්මත එන විදිහට ස්වභාව ලක්ෂණ දකිනා මට්ටමට ආස්වාද ප්‍රසවාස වෙන්කොට ගන්න සෑම චිත්තක්ෂණයකම ඉතිම්ම ලෝභ ඇඟීමක් හිතේ අනුසේ වශයෙන් පවතින්නේ. එතන මේකයි මට වෙනලා පෙන්වන්න ඕනි කාරණා. යම් මොහොතක අපි ආස්වාදයේ ආසාස වශයෙන් අත්දකිනවා නම් ඒකත් අපි මෙනෙහි කිරීම කරනවා අතිරේක ලාභයක් වශයෙන්. එහෙම නැති වුණත් ආස්වාද අවස්ථාව ආස්වාද වශයෙන් අත්දකලා ප්‍රස්වාද අවස්ථාව ප්‍රස්වාද වශයෙන් අත්දකලා දෙක වෙන්කොට දැක ගන්නා මට්ටමට හිත එක චිත්තක්ෂණයක වැටුණොත් ඒ චිත්තක්ෂණය මොන්නම්ම රාගයක්වත් තියෙනවා මොන්නම්ම ද්වේෂයක්වත් තියෙනවා මොන්නම්ම මෝහයක්වත් තියෙනවා ඒ මොකද අරමුණේ ස්වභාවික ලක්ෂණ දකින්නයි රාග දෝෂ මෝහ අත ගන්නවයි කියන දෙකක් එක හිතකට කරන්නේ. ඒ නිසා අපිට හිතා ගන්න පුළුවන් යම්ම චිත්තක්ෂණයක අපි මේ ජීවිතයේ ආස්වාස අවස්ථාව ආස්වාසේ වශයෙන් අත්දකිනවා ප්‍රසාද අවස්ථාව ප්‍රසාද වශයෙන් අත්දකිනවා. එහෙම අත්දකින චිත්තක්ෂණයක් කියලා කියන්නේ මුළු භව සංසාරම දිනාපු මේ මෝහ පටල තේරම අපට අංගස්ලෝසාර නැත්නම් සන්තෝෂී ඉන්දීම හැකීම කරන කට්ටිය කියාවි එහෙමනම් ඒක ඉන්දීම හැකීමදී වෙන්නේ නැද්ද කියලා මම මේ පාවිච්චි කරන්නේ අරමුණේ ගත්තානාපාන අරමුණ ඒක ආස්වාද ප්‍රසවාස වශයෙන් දෙකට හදපුවාම ඔය විග්‍රහය කරනවා අපි බින්දේ හැකීම කරනවා නම් බින්දෙන අවස්ථාවේදී බින්දීම වශයෙන් දැනගෙන ඒ බින්දීනේ ගති ලක්ෂණ ස්වභාව ලක්ෂණ දකිනවනම් අත් දකිනවනම් ඒක අපිට හොඳටම උරගා බලන්න පුළුවන් උරගා බලන දේ තමයි ඒක බින්දීම හැකිලීමෙන් වෙනස් බින්දීම අත්දැකීම හැකිලීම අත්දැකීම වෙනස් හරිද අස්වාස අත්දැකීම ප්‍රසවාස අත්දැකීම වෙනස් සක්මන් කරනකොට වම තැබීමේ අත්දැකීම එකක් දකුණ තැබීමේ අත්දැකීම එකක් මේ දෙක පිළිබඳ සම්මෝරාවක් නෑ මේ දෙක පිළිබඳ කලබල භාවයක් නෑ මේ දෙක පිළිබඳ අන්ධබන්ධ භාවයක් නැත්නම් තබන වේලාවේදී වම වම වශයෙන් තමයි අත්දකින්නවනේ ඒක හරියට ආස්වාස වෙලා ආස්වාසය අත්දකිනවා වගේ. පින්දෙන වෙලාව පින්දෙනවා අත්දකිනවා වගේ. අත්දිගාන වෙලාව අත්දිගාන බව අත්දකිනවා වගේ. කෑම ගන්න වෙලාවදී කෑම ගන්න බව අත්දකිනවා වගේ. එළවලු කපන වෙලාවදී එළවලු කපන බව අත්දකිනවා වගේ. ඒ කරන කටයුත්ත එල්ල වුණා නම් ඉදිරිපත් වුණා නම් මොනට මොන කාලා හිටියා නම් ඒ කියන්නේ අපේ හිතයි ඒ අරමුණයි අතර කිසිම රාගයකට රින්ගන් දෙයක් නැහැ, ද්වේෂයකට රින්ගන් දෙයක් නැහැ, මොහොතකට රින්ගන් දෙයක් නැහැ. මේකට කියනවා තදංග නිබ්බුතියක් කියන. ඒ චිත්තක්ෂණේ අර යෙදෙන නිවැරදි අරමුණු කරන එල්ලේ නිසා වීර්යවන්තව මෙහි කරන නිසා සතිය පිහිටවපු නිසා එතන ඉන්නේ නැහැ රාග දෝෂ මොහ. ඒ නිසා යම්ම කෙනෙක් මේ ආනන්ද ස්වාමීන් වහන්සේ දීපු උත්තරේ කවදාද රහත් වුණාට පස්සේ විතරයි මේක යොදන්න පුළුවන් වෙන්නේ. ඒ අතරමැදි කොහොමද කියන්නේ මේ ධර්මයෙන් රාගය දුරු කරනවයි කිය? කොහොමද කියන්නේ මේ ධර්මයෙන් ද්වේෂය දුරු කරනවාද කියලා කොහොමද කියන්නේ මේ ධර්මයේ මොහය දුරු කරනවාද කියන්නේ කියලා අපි සම්පූර්ණ වැඩි විනිශ්චය රහත් මාර්ගයෙන් යහපැත්තට දැම්මොත් අපිට කවදාකවත් ධෛර්යමත් වෙන්න සතුටු වෙන්න උනන්දු වෙන්න කාරණාවක් නැහැ. නමුත් මෙන්න මේ විදිහට හැම චිත්තක්ෂණයක් පුරාම මේ ධර්මයේ හදලා බෙදලා අපල කොටලා ප්‍රායෝගිකව පාවිච්චි කර ගන්න පුළුවන් වුණොත් අපිට සතුටු වෙන්න පුළුවන් එක චිත්තක්ෂණයට එක ආස්වාසයක් ආස්වාස වශයෙන් මෙනෙහි කරන ආස්වාසය අත්දකින. ඊගාවටන ප්‍රස්වාසයේ හිතවිල්ලකට හිත නොතබ වේදනාවට හිත නොතබ සද්දයකට හිත කලකොල නොවි ඒත් එක්කම ප්‍රස්වාසයට යනවා. ප්‍රස්වාසයට ගියාම ප්‍රස්වාසය අත්දකින. මෙන්න මේ විදිහට අපිට එක විනාඩියකට එක ආස්වාසයක් දැක ගන්න පුළුවන් නම් අපිට කියන්න පුළුවන් එක චිත්තක්ෂණයක් අපේ හිත රාග දෝෂ මොහොලින් කරනවා. අපි විනාඩි 5ක් භාවනා කරනවා. ඒකවල පස්වතාවක් අඩුම තරමේ. හරියට අරමුණට එළ වෙනවා. හරියටම අරමුණට හිත වදිනවා. මෙනේ කරන හිත. එහෙමනම් අපිට කියන්න පුළුවන් චිත්තක්ෂණ පහ රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් දුක. එතකොට අපි පැයක් භාවනා කරා නම් මේ අනුව කල්පනා කරලා බලන්න පුළුවන් සංසාරේ කෙලවරක් නොබරේනවා. සංසාරේ අපි ගෙනාවු මේ රාග අන්ධකාරේ, ද්වේෂ අන්ධකාරේ, මෝහ අන්ධකාරේ මේ එක චිත්තක්ෂණයක තියෙන බලවත් හැකිය නිසා එක චිත්තක්ෂණයක පවතින විපස්සනා සමාධිය නිසා කපන්න. අනේ එදාට නම් අපිට තේරෙයි අපිට මේ වෙලාවේ හම්බෙලා තියෙන ධර්මයේ පන්නරේ බැහැලා නැහැ. අපිට මේ හම්බෙලා තියෙන ධර්මයේ මලකට කෑමක් හෝ පිළුණුවීමක් වෙලා නැහැ. හැබැයි ඒ ධර්මයට වැඳ වැඳ පොත්තල් මාරීක තිලා හඳුන් කුරු පත්තු කර කර ධර්ම රත්නය වන්දනා කරනවා කියලා ගාථා කිව්ව හිතන්න ඔය වැඩේ වෙන්නේ නැහැ. ඒක විතර හොඳට මතක තියාගන්න. එතකොට නම් අර ආජීවකතාව කැට වෙනවා වගේ හිත මුලා වෙන්න පුළුවන් මේ ධර්මයට වැඳලා අපිට සුවක්කාරයක් වෙයිද? මනාවකට ධර්මය අපිට කිය යුත්තේ කියයිද? කවදාකවත් කියේ. ඒක සඳහා අපි අනිවාර්යයෙන්ම සීල ශික්ෂාවෙන් මේ වැඩේ කරන්න බැරි බව හොඳට දැනගන්න. සමාධි ශික්ෂාවෙන් මේ වැඩේ කරන්න බැරිව හොඳට දැනගන්න. මේක తాවකාලිකව තදංග වශයෙන් හෝ මේ රාග දෝෂ මොහොතර මොහොතක් දැකලා ඒකට පොත්පත්වල සඳහන් කරලා තියෙන විදිහට තදංග නිකුති. ඒ මොහොතේ මොහොතක් විමුක්තිය. ඒ මොහොතේ නිවන ලබා ගන්න පුළුවන් තත්ත්වෙට ඉඳන අපි සීලේ හොඳේ ශක්තිමත් පරිත්‍යාග කරගන්න. සමාධියේ ඒ කියන්නේ සමාධිය කියලා මෙතන අදහස් කරන්නේ ආස්වාදේ යනකොටම ආස්වාදේ මෙනෙහි කරගන්න තරමට හිත එල්ලෙන්න වෙන්න ඕනේ. ප්‍රසාදේ එනකොටම ප්‍රසාදේ යන්න හිත එල්ල වෙන්න ඕනේ. එහෙමනම් ඒ චිත්තක්ෂණයේදී අරමුණ සහ මෙනෙහි කරන හිත යාවේ. ආනේ සමාධිය තියෙනවනම් මේ කෙලෙස් කපන්න පුළුවන්. මේ කෙලෙස් කපනවා නම් අනිවාර්යයෙන්ම අපිට තියෙන සාක්ෂිය තමයි අරමුණු කළ අරමුණේ ස්වභාවික ලක්ෂණ අපිට සපේලා කියන්න පුළුවන් වෙන්නේ කර්මස්ථානස්තරය. මම ආස්වාද ප්‍රසන්න දැක්කයි කියවට බෑ. මට ආස්වාදය හැපීමක් විදිහට වෙනවා. මට ආස්වාදය කිසිලසක් කියලා කියනවා. ඒ වගේම ආස්වාදය මෙනෙහි කරනකොට ප්‍රසවාසයත් මත නාස්කාගේ හැපීමක් විදිහට වැටෙනවා. තොල උඩ හැපීමක් විදිහට වැටෙනවා. මට මේක ආස්වාදයට වැඩිය උණුසුමක් විදිහට වැටෙනවා. ආස්වාදයේ මට බොහොම කීකරුව වැටුණා. ප්‍රසවාදයේ මට බොහොම දඩබ්බර විදිහට වැටුණා කියලා ආරියටම මේ ස්වභාවික ලක්ෂණ කියනවා නම් ආයේ කියන දර බලන්න දෙයක් නැහැ. අරමුණයි හිතයි යාවෙලා තියෙන. එහෙමනම් මේ අරමුණ අනේ මට ආනාපානේ හරියයි කියලා ලෝභ හිතවිල්ලක් එතන ඇවිල්ලා නැහැ. මට ආනාපානේ වැරදුනාදෝ කියලා ද්වේෂ හිතවිල්ලකුත් නැහැ. මේ හුස්ම ගන්න වෙලාවේදී ආස්වාදයේද එහෙම නැත්නම් ප්‍රස්වාදයේද කියලා කලකොලයකුත් නැහැ. ප්‍රස්වාදයේදී ආස්වාද ප්‍රවණතාවක් වෙන්නේ ප්‍රස්වාදයේදී ප්‍රස්වාද ප්‍රවණතාවක්. එහෙමනම් ඔන්න ටික වෙලාවක් මේ විදිහට ආස්වාද ප්‍රස්වාදයක් දෙක මෙනෙහි කරන හිත සමාකාර වේගයෙන් ගමන් කරන්න පටන් ගන්නකොට Taman තේන ලොකු සනසිල්ලක් වෙනවා. එක චිත්තක්ෂණයක් වෙනවට වඩා චිත්තක්ෂණයට පස්සේ චිත්තක්ෂණයක් චිත්තක්ෂණයට පස්සේ චිත්තක්ෂණයක් අඛණ්ඩ භාවය එනවනම් අරුණත් එක්කම මෙනේක නිහිර ගමන් කරනවා නම් ස්වාක්ඛාත භාවය තවත් ප්‍රකට වෙනවා. මේන්න මේ ප්‍රකට භාවය එන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ පුද්ගලයාට ආස්වාසේ සහ ප්‍රස්වාසේ හැදෙනින ව්‍යංජන අනුව්‍යංජන ගති ලක්ෂණ බොහෝ රාශියක් එකතු වෙන්න පටන් ගන්නවා. වැඩි වැඩි වෙලාවෙන් එකම පුද්ගලයෙක් තව පුද්ගලයෙක් දිහා බලන විට අර බලන ඉන්න පුද්ගලයාට අනිත් පුද්ගලයාගේ රුචි අරුචිකාන් hina වෙන හැටි කතා කරන හැටි ගති ලක්ෂණ රාශියක් දැක ගන්න පුළුවන් වගේ ආස්වාස අවස්ථාවේ ආස්වාසේ දැකීමම සක්කාත වැඩක් ආස්වාද අවස්ථාවේ ආස්වාසේ දැකීමම සම්පූර්ණ කෙලස් කමන වැඩක් ආස්වාද අවස්ථාවේ ආස්වාසේ දැකීම අනුශේකලේ දක්වාම කපනවා කියලා ලොකු විශ්වාසයි. ඔච්චර දුර වැටෙනවා ඒක හැබැයි නමුත් එක චිත්තක්ෂණයක ඕක මේ යහ කරගන්න. ආයෙත් වැටල වැටල කියලා ආයෙත් යහ කරගන්නවා. ආන්නෝ මේ යනකොට යනකොට අපිට තේරෙන පටන් අර ගන්නවා මේ ධර්මය. ඒ මනාකොට ආදි කල්යාණ, මධ්‍යේ කල්යාණ, පරියෝසాన කල්යාණ විදිහට මුල මැද අග බොහොමත්ම පිටකර විදිහට දේශනා කරලා ධර්මයේ අපි ඇඟට වදින්න පටන් ගන්නවා. අපිට තේරෙන පටන් අර ගන්නවා මේ තේරෙන පටන් අරගන්නේ ගොඩක් තමන්ගේම භාවනාව තමන් විසින් අගය කිරීමක් මාර්ගය. ආනේ වෙලාවට පේන පටන් අර ගන්නවා අපි මේ ආශ්‍රය කරන ධර්මය අරමුණට නිවැරදිව එල්ල කරගන්න පුළුවන් නම් ඒ වගේම ඒ වෙලාවේදී වීර්යයෙන් අපි එල්ල කරනවා හරියටම එල්ල කරන හිත අරමුණටම වදිනවනම් එතන අපි කියන්න පුළුවන් ඒ වෙලාවේදී ධර්මයේ ස්වකහාතයි රාගයේ හිතේ නැහැ, ද්වේෂයේ හිතේ නැහැ, මෝහයේ හිතේ නැහැ. ඉතින් මේක අපි බලමු රූපයක් බලන වෙලාවට. ඇහැට රූපයක් බලන වෙලාවේදී අපේ ස්වභාවයේ තියෙන මොකද්ද? ස්වක්ඛාත නැති වෙලාවක මනාකොට දේශිත ධර්මයේ ක්‍රියාත්මක වෙන්නේ නැති වෙලාවේදී හිත වහා අර බාහිර රූපාරම්මණය දිහාට ඇදලා ගිහින් ස්ත්‍රියාවක් පුරුෂයෙක් දකින්න නම් ඉතින් ඒ පුරුෂාගේ ගති ලක්ෂණ හැදෙන කතා බහ රුත්‍යස්මෝත හිතමත් වෙනවා. ස්ත්‍රියාව කිසිම පුරුෂයෙක් පුරුෂයෙක් කිසිම ස්ත්‍රියාවක් දැක්කත් ඒකයි. නමුත් ඒ විදිහට අසතියෙන් අමනසිකාරයෙන් දකින්න රූපේ ඇද්දක විතරක් නෙවෙයි කටත් අරගෙන බලන ඉන්න වෙලාවල් ඉන්නේ. ආහනේ වෙනකොට නම් ඉතින් අසති අසම්පජායි. මොකද බුදුහාමුදුරුවෝ සක්කාතව කියලා දෙන්නේ ඒ වෙලාවේදී අපි රූපය විශේෂයි මත්තෝ ප්‍රාගයක් දෙන්න කාල අවස්ථාවක් තියෙන එක වළක්වන්න පුළුවන් జగතේ ලෝකේ නෑ. නමුත් මේ වෙලාවේදී මම බලන්නේ බව. ගතනේ කෙලෙස් පහළින්නේ ඇහෙන් බව. දකින්නා කියලා මෙනෙහි කරගන්න පුළුවන් වුණොත් අපි අර බාහිර ආරම්මණයේ විශේෂමත් වෙලා බාහිර ආරම්මණයට වහල් වෙලා බාහිර ආරම්මණය විසින් ඇදගෙන යනවා වෙනුවට මම දැන් දකින්නවා කියලා මෙනෙහි කළොත් අර මතුවෙන කියන කෙලෙස් රාශියම ඒකම අපි දැන් දැන් හිතේ බලන රාගෙමත් වෙන්නේ මතුවෙන අවස්ථාවක් නැතුව හිත කවදාකවත් නැතුව දැකීමේ යාන්ත්‍රය හිත දකින්නම රූපයක් තියෙනවා. හොඳට ප්‍රകൃති ඇහක් තියෙනවා. හිත ඇහැට ගිහිල්ලා තියෙනවා. ආනු වැඩ පිළිවෙලට හිත ගියා නම් රූපයක් දැකලා ඒ කාන්තෙන් වශයෙන් පහළ වෙන තිබුණු රාගය වෙනුවට මගේ දැන් කෙලෙස් පහළ වෙමින් පවතින්නේ පහළ වෙනවනම් ඇහෙන් බව තේරෙයි. ඒකෙම තව බොහෝ විචිත්‍ර කාරණා කියනවා. ඒ මොකද රූපයක් කනට වැදුනට කෙලෙස් පහළ වෙන්නේ රූපය කියලා නහයට වැදුනට කෙලෙස් පහළ වෙන්නේ රූපය කියලා දිවට වැදුනට කෙලෙස් පහළ වෙන්නේ රූපයක රූප වර්ණ රූපේ කියලා මනස කඳට කයට වැදුනට පහළ වෙන්නේ ඇහැටම වදිනවා ඒ වගේම තමයි ඇහැට රූපයක් දැකලා කෙලෙස් පහළ වෙන චිත්තක්ෂණය මොනම දෙයක්වත් අහන්න පුළුවන් ගැතියක් කණේ කණේ පොතක් වේ ඊතරම්ම බැලීමයි රූප දැකීමයි කෙලෙස් පහළ වීමයි විශේෂයි ඇහැ ඉන්ද්‍රියක් වශයෙන් ක්‍රියා කරන නායකෙක් වශයෙන් ක්‍රියා කරන බලවතෙක් වශයෙන් ක්‍රියා කරන නිසා අනිත් සියලුම ඉන්ද්‍රියන් ගලවත් කරනවා. ඒකයි අපි හර මොකද වටින රූපය දිහා බලනකොට කටත් ඇරිලා ඉන්නේ අනිත් සියලුම අකර්මණ්‍ය වෙනවා. ඇහ අපිව සම්පූර්ණ නතු කරගන්න. මේව මොනවාක්වත් අපිට දැක ගන්න හම් වෙන්නේ නැහැ. දකින්න වෙලාවේදී දකින්න බව මෙනෙහි කරන්න දන්නේ නැත්නම් දකින්න බව මෙනෙහි කළා සාර්ථකුනේ නැත්නම් අහන වෙලාවේදී ඒ එන ධර්මයට අහුවෙන්නේ නැතුව අහමින් ඉන්න බව කණෙන් අපි වැඩ කරන බව දැනගන්න නම් අහන වෙලාවේදී අහන බව මෙනේ කරන කොහොමද ආස්වාද වෙලාවේදී ආස්වාද කියලා මෙනේ කරන ප්‍රස්වාද වෙලාවේදී ප්‍රස්වාද කියලා මෙනේ කරන්න ඇති ඒ වගේම නාසයෙන් ගඳ සුවතක් බලනවා නම් අපි ඒ බව දැනගන්න දිවෙන් රසක් බලනවා නම් කතාවක් කතා කරනවා නම් ඒ බව දැනගන්න කයින් පාසක් වෙනවා නම් ඒ බව දැනගන්නවා තනියම ඉතිවිලි හිතනවා නම් ඒ බව දැනගන්න මේ හරි යාන්ත්‍රණයම ක්‍රියාත්මක වෙන්නේ නමුත් මේක ඉතාමත්ම ප්‍රායෝගික කාරණාවක් මතු කරගන්න ඕනේ. ඇහෙන් රූප බලන වාරයක් පාසා දක්නවා කියලා මෙනෙහි කරන් ඉගෙන ගන්න බොහෝ කාලයක් යනවා. මොකද ඇහැ ඒ තරම්ම සූක්ෂමයි. ඇහැ ඒ තරම්ම අපි වශයෙන් පවත්නවා. ඊගාවට තමයි කන. කන ඊට වඩා තීක්ෂණ කගේ සූක්ෂමයි. නමුත් නාසයට වැඩිය වැඩි. ඊගාට නාසය, ඊගාට දිව, ඊගාට තමයි කය. කය තමයි දේශිම තැන. ඒකයි සර්වඥාන්සේ කායानुපස්සනාව ඉදිරියෙන් කියලා තිබෙන්නේ. කායानुපස්සනාව කියන්නේ මොකද්ද? කායानुපස්සනාව කියලා අපි සාමාන්‍යයෙන් මේ වගේ වෙලාවට තේරුම් ගන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ වල තියෙන ස්වභාවික ලක්ෂණ. ඔයිනොත් සර්වඥාන්සේ තමන් වහන්සේගේ අත්දැකීම් මතක් කරලා දීලා තියෙනවා. වඩාත්ම ලේසි අල්ලගන්න වායෝ ධාතු. මොකද ඒක චංකල කම්පන. ඒක පුම්මන හකුලන සුළුයි. ඒ නිසා වායෝ දහයෙන් පටන් ගන්න. ඒ නිසා ආධුනික යෝගාවචරයට ඇස් දෙක වහගන්නයි කියන්නේ. මොකද ඇස් දෙක අරගෙන හිටියොත් හිත බොහොම ශීක්‍රයෙන් දැහ ගන්නවා ඇහැ විසින්. සද්දයෙන් නැති තැනකට යන්න කියනවා පටන් ගන්න. ඒ මොකද අර ආස්වාද ප්‍රසආද දෙකටම හිත යොමු කරගන්න තරමට පරිසරය සුදුසු කරගන්න. ඊගාට නාසයෙන් ගඳ සුවඳ බලන්නේ නැති, ඉතින් කතා කරන්නේ නැති, රස බලන්නේ නැති, කය සම්පූර්ණ නිස්සද්ද පරිසරයකට ගියාම පුළුවන් වෙයි ආධුනිකයෙක් වාහනයක් ගලවන්න හදනකොට දැනගෙන දිවාරකට ගිහිල්ලා ඕම හිමීතේ යන්ත්‍රේ වැඩ කරන හැටි දැනගන්න ආසේ මේ යන්ත්‍රය අදුම වේගෙන් ක්‍රියාත්මක වෙන්න ඇරලා ආස්වාද ප්‍රසආස දෙකේ වෙනස එහෙම නැත්නම් පිම්බි වැකේ බලන ඒ දෙකේ වෙනස එහෙම සංගීතයේ ටිකක් ක්‍රියාත්මක වෙන සක්මනේදී වම දකුණු වශයෙන් වෙනස් බලනකොට යම්ම මොහතක ඒ ආස්වාද ස්වභාව ලක්ෂණ දක්වමින් මෙනෙහි කරනවා දැනගන්න ප්‍රස්වාසයේ ස්වභාව දක්වලා මේ මෙහෙ කරනවා දැනගන්නවා කියෝ අන්න එතකොට තේරුම් ගන්න පුළුවන් ආස්වාද ප්‍රස්වාස දෙකට හිත එල්ල වුණාන ආස්වාද ප්‍රස්වාසයේ කරා විචුවම මේ කලකින් වදිනා වගේ මෙහෙ කරන හිත ධාන ඒ චිත්තක්ෂණයේ රාගයේ ද්වේෂයේ මොනේ පාර වෙන්නේ බව තේරුම් ගැනීම ලේසි ආධුනිකයට ලේසි ආන්න එහෙම පරියන්කයක තේරුම් ගත්තට පස්සේ තමයි වැඩි වැඩි හරි ආයාසයෙන් හරි අපිට දැක ගන්න පුළුවන් ඉන්නේ දක්ෂින චිත්තක්ෂණෙත් ඔය වැඩිමයි වෙන්නේ. පහන චිත්තක්ෂණෙත් ඔය වැඩිමයි වෙන්නේ. නමුත් ඇහැ බොහොමත්ම සූක්ෂම නිසා එමුයිදී සතිය පිටවන්න බොහොම කල්යන. ඒක කනගාට වෙන නරකයි. අපිට කරන්න තියෙන පුළුවන් ප්‍රමාණයට සතිය පිටවනවා. අපි දැනගන්න ඕනේ එක චිත්තක්ෂණයක් සතිය පිටව එක චිත්තක්ෂණයක් රාග දෝෂමව ප්‍රහාණය වෙනවා. ඊට පස්සේ මේ ආජීවකය ශ්‍රාවකයා ආනන්ද සාංශයෙන් අහන්නේ ඒ ලෝකේ සුපටිපන්න. කවුද මේ ලෝකයේ නියම ධර්ම ප්‍රතිපදාවට බැසගත්ත කියන්නේ? ඒ මොකද හැම කෙනෙක්ම ශ්‍රද්ධාවෙන් තමයි බයි. තව කෙනෙක් මේක ලොකු ජීවිත පරිත්‍යාගයෙන් තමයි බයි. ඒ වගේම මුන්ට තර්ක ක්‍රමයක් විතර වටාගෙන තමයි බයි. මේ ඔක්කොම කරගෙන ගියත් වර්ධින ප්‍රමාණය 99%ටත් වැඩි වෙයි. ඕවත්ම කලාතුරකින් තමයි මේ කාර්යය. ඒකෝට කාටවත් ප්‍රශ්නයක් එනවා. කවුද මේ පාරේ යනකොට හරියට පාස් බෑගත්තේ? ආනේ එතකොට ආනන්ද සාන්ත වෙන්නේ කවුරු හරි මේ ලෝකේ රාග ප්‍රහාණය පිණිස කටයුතු කරනවා. ද්වේෂ ප්‍රහාණය පිණිස කටයුතු කරනවා. මෝහ ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් එවැනි කෙනාට සුපටිපන්නයි කියලා කියන්න වටනවද නැත්නම් ඔහෙට හිතෙන්නේ කොහොමද කියලා. එතකොට ආජීවක ශ්‍රාවකයා මතක් කරන ආනන්ද ස්වාමීන් වහන්සේට වහන්සේ කියන විදිහට යම්ම කිසි කෙනෙක් මේ මුල්ලටම අත කියලා වෙන මොනවත් නෙවෙයි මේ මූලික කෙලෙස් තුනටම අත කියලා රාග ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් දෝෂ ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් මෝහ ප්‍රහාණය පිණිස කටයුතු කරනවා නම් එවැනි කෙනාට තමයි මනාවට පිළිපන් කෙනා සුපටිපන්න කෙනා කියලා කියන්න ඕන එක මට වැටහෙනවා ඒක තමයි අර අපි ඉස්ලාම අර සවක්කාර ධර්මයේ පිළිවෙත් මත කරගන්න පටන් ගත්තේ මේ ධර්මයේ තියෙන සමාධි ප්‍රඥාව වශයෙන් දස ගන්නවා නම් අපි හොඳට දැනගෙන තියෙනවනේ මේ ගමනේ අපි පියවරක්වත් අඩු ගන්න. දැනට ඉදිරියට කියලාද. එහෙම නැත්නම් සතිපට්ඨානය කියන අහන්නත් ඉස්සර වෙලා සුතමේ ඥානෙ කියනත් ඉස්සර වෙලා ඒක චින්තාමේ වශයෙන් හිතන්නත් ඉස්සර වෙලා හිටු කරනද එහෙම නැත්නම් අපිට ඩිංගක් හෝ යාන්තමට හෝ අපි ළඟ ප්‍රත්‍යක්ෂ ඥානයක් තියෙනවා. ඒ ප්‍රත්‍යක්ෂ ඥානයක් කියනවා කියලා කියන්නේ පින් වෙන වෙලාවේ පින්වීම මෙනෙහි කරන්න ගන්නවා ඒක අත්දකින්න ගන්නවා ඒක හැකිලීමෙන් වෙන්කොට දැනගන්නා තරමටම ඒකට කරපුවා ආස්වාද ප්‍රසාර කරන කෙනෙක් නම් ආස්වාද අවස්ථාවේදී ආස්වාදයේ බව දන්නවා ඒකේ ස්වභාවික ලක්ෂණ කොච්චර දැන්දී බල පෙරන්නවා වගේ චිත්තස්වල තියෙන ගැටයක් එහනවා වගේ සූක්ෂම බලනවාද කියනවනම් පුළුවන් තරම් දුරට ප්‍රස්වාසය මේකව දැනගන්න උත්සාහ කරනවා. සක්මන් කරනකොට අපි මේ පය තැබීමේදී ලැබෙන අත්දැකීම වමේ ගරු කරන්නේ කොච්චරද කවුරු වෙන්නේ ඒහා සමාන ගෞරවයකින් දක්වනවා කියන. ආයේ වමක් ආයේ දක්වනවා. මේ විදිහට සෑම පුංචි අත්දැකීමක් මම දැන් මෙතන. ඒ තමන් කරන ඕනම කටයුත්තකදී ඒක ප්‍රතිපදාන සූත්‍ර අපිට තරහම් වෙයි. සර්වඥාගේ පුදුම ලයිස්ට්ුවක් පෙන්ලා දෙනවා කියන්නේ. එකම දෙයක්වත් එදිනදා වල අත්හැරලා නැහැ. ඕනම දෙයක අපේ හිත ඒ චිත්තක්ෂණේ. තමන්ගෙන් පිට නොයා. එතන හිටියානම් එතන අපි කියන්න පුළුවන් සුපටිපත්. මනාවට පිළිපත්. එන්නේ මේ කියන එකලස ආවන ඒ හිතේ ආය කියලා සිද්ධ විශේෂයෙන් මේ චිත්තක්ෂණය කියලා සිද්ධ වෙනවා. අපිට ඊට පස්සේ මේ සුපටිපන්න භාවය දිනු කිරීමට අපේ ඇත්තා වූ පුරුෂ ධෛර්යය අපිට ඇත්තා වූ අදිෂ්ඨාන ශක්තිය කියන්නේ මොකද්ද මෙන්න මෙහෙම පිළිටවගත්ත චිත්තක්ෂණය ඊගාව චිත්තක්ෂණයේදී හදාගන්න නැතුව ඒකට කියන්නේ ඊගාව චිත්තක්ෂණයට කඩාගන්න නැතුව කියන්නේ ආන්නේ මේක අඛණ්ඩ පවත්වන්න පුළුවන් නම් ආරම්මනේ නිරන්තර ඒකාකාරයෙන් පවත්තමානෝ පටිපක්ඛේන අනවිභූතෝ චිත්තං අප්පිතෝවිය නිච්චලං තපේ කියලා අර සමතර මොන වගේ හිතර දෙවිලේ පවතින ඒ කාර්මුණක් නෙමෙයි මෙතන සිද්ධ වෙන්නේ. අරමුණු සීඝ්‍රයෙන් වෙනස් වෙනවා. වෙනස් වෙන වෙනස් වෙන අරමුණ අනුව එන එන අරමුණට හිත විහිදුවා. ඒක මෙනෙහි කරනවා. මෙනෙහි කරමින් කරමින් ඒ සතිය සහ සමාධිය අඛණ්ඩයි. අරමුණ වෙනස් වෙනවා. මේක තමයි විපස්සනා කියන සෙල්ලක්කාරය. මේක තමයි විපස්සනාදී තියෙන පණ ගන්න ගතිය. ඒ නිසා යෝගාවචරය අපි එක දවසක් මතක් කරගත්තා වගේ හිතවල තියෙන ලෑල්ලකට විදිනවක්, පීයකින් ගන්නවක්, වෙලි කියනවත් නෙවෙයි. මෙතන පයින් පින්මට වෙන්නේ. නමුත් ඊය දින වෙදිල වදිනවනම් ලෑල්ල හිතවල තිබ්බත් එක දකා බැලනත් එක. කාරණා සිද්ධ. ආන්නේ විදිහට තමයි දැක්කන්න පුළුවන් නම් ගත්ත චිත්තක්ෂණය, ගත්ත සති මාත්‍රය, ගත්ත සමාධිය ඊගාව චිත්තක්ෂණයක ඊගාව චිත්තක්ෂණයක් වෙන්න පුළුවන් ගැරෑ වෙලා වෙන්න පුළුවන් යාප්පුවක් වෙලා අනේ මේ එක මම උස්මක් ඉහළට ගන්නවා දැක්මද එළෙන කොටත් මේ සතිය මේ සමාධිය එහෙම පාත්ව ගන්න ලැබේවා එතකොට ඒකාකාර ගතියක් එනවා ඒ වගේම නිරන්තර ගතියක් එනවා මේක තමයි ඇත්තටම යෝග ජීවිතය කියලා කියන්නේ අර මුල්ම අවස්ථාවේදී අරමුණක් එනකොටම ඒ අරමුණ සතිය විහිද වීම ඒ අරමුණේ ඇත්තව ස්වභාවික ලක්ෂණ දැකීම තැනට යනකම් ගුරුවරයා වගේ කියනවා. ගුරුවරයනි කියලා දෙන්න ඕනේ ශිෂ්‍යයාට යෝගාවචරයට ඔබට කරන්න තියෙන මෙච්චරයි. ඒක තේරෙන්නේ නැත්නම් පරිප්පිය දාලා හරි ටෙම්පරාදු කරලා හරි උදෙත් කියන්නේ හැන්දෑවෙත් කියන්නේ ඈත් කියන්නේ ඒක කම්ම සක්හත වෙන්න. ඒකට දෙහෙද ගන්න නරකයි. ඊට පස්සේ යෝගාවචරයගේ කියන ධෛර්යය කියන්නේ මොකද්ද? අදිෂ්ඨාන ශක්තිය කියන්නේ මොකද්ද? මේක තමයි පුළුවන් නම්. අපි එක හුස්මක් මේ අතුල් වෙන වෙලාවට දැනගන්න පුළුවන් නම් ඊට ගන්න ඕනේ මේක මේ පෙර කළ පිනක් නිසා, කල්යාණ මිත්‍ර ආශ්‍රයක් නිසා, වක්කාහත ධර්මයක් නිසා මට මේක පුළුවන් වුණා මේක කාල අපි හැකියාව පින දැනගත්ත කතියක්. දැන් මට කරන්න තියෙන්නේ මොකද්ද? කොහොම හරි එක චිත්තක්ෂණයකට නගා ගන්නවා ගන්නවා මේ සතිය චිත්තක්ෂණ දෙකකට පවත්න්න පුළුවන්. චිත්තක්ෂණ තුනකට පවත්න්න පුළුවන්. අත ආනෝකට කියන සුපටිපන්න ඉතින් ওই සුපටිපන්න ගතිය ඉස්තිපුරුෂ භාවයක් ඒව දැක්කන්න පුළුවන් වෙයි. ওই සුපටිපන්න ගතිය තියෙන අද පැවිදි පැවිදි භාවයක්. ලංකාවේ ඉන්න ඕස්ට්‍රේලියාවේ ඉන්නවා කියලා වෙන සත්‍යයක් වෙනම දෙයක් නැහැ. මේක මානව ධර්මයක් මේ අපි මේ කතා කරන්නේ. ආන්නේ මානව ධර්මයට බැසගෙන නැත්තම් මොන මොන මේ පූජා විදි කරත් මොන විදියෙ වැඳිමු වැඳත් මොන විදියෙ යාඥා යද්දත් වේිත සුපටිපන්න ගතිය. කවදාකවත් නැහැ. ඒ නිසා මේ මම කියන කාරණා කවදාකවත් Taman යම් පිට අනුමනින්න යොදන්න එපා. හැබැයි Taman පිළිබඳව නම් පුතුමාකාර විචනාත්මක කතියක් තියාගන්න. මේ දවසක් තුල ගත කරන චිත්තක්ෂණ කියලා කෝටි ගණන් සංඛ්‍යාවෙන් කෝකද සුපටිපයි. මේ අනිත් හැටි මේ කාටද මේ අපි කරන්නේ මොනවද මේ අපි හම්බ කරන්නේ? අවසන් වහන්සේ අතුළු ඒ සෑම මේ තාකල් කරන්නේ සෑම ආචාර්යවරයෙක්ම සඳහා කරන මුළු දවසම සතියෙන් ඉන්න පුළුවන්. එතකොට නම් අපිට තියෙන සුපටිපන්න ගතිය. ඒක බැරි නම් තමයි අපි අර පරියංක වාදයෙන් පූර්ණ කාලීනව යොදලා මොන භාවනා කරලා සුපටිපන්න වෙන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් වැඩ සියල්ලම කහා කරලා සක්මන් කරමින් මේක අඛණ්ඩ භාවය උත්සාහ කරනවා. එහෙම නැතිනම් සමහරට එදිනදා වැඩ කරන වෙලාවේදී දවසකට අවස්ථා දෙක තුනක් තියාගන්න. මොකදත් මැදින වෙලාවේදී පුළුවන් තරම් මේ අඛණ්ඩ භාවයේ ඒකාකාර භාවය පවත්වා උත්සාහ කරනවා. මම වැසිකිලි කැටි කරනකොට කරනවා. එහෙම නැත්නම් මම වාහනේ ඉඳගෙන යනකොට කරනවා කියලා තමන් ඒකට ලකුණු කීපයක් තියාගත්තොත් තමන්ට තේරෙන්න පටන් ගන්නවා. අපි පෙර කළ දෙයක් නැත්තනම් නැත්නම් මේ සාකල්ල විතර පුරාණ සීල කටයුතු සත්‍යයක් තියෙනවනම් අන්න අර අසක වෙන ගතිය, යව කැවෙන ගතිය, සුපටිපන්න ගතිය එnde එnde එnde වැඩි. ඉතින් මේක වැඩි වෙනකොට මගේ වචනේ මම කියන්නේ කොහොමද? ඒක අපිට විස්තර කරන්න පුළුවන් වෙන්නේ එදා ආනන්ද ස්වාමීන් වහන්සේ සරුවචන වහන්සේත් එක්ක ජේතවනාරාමේ ඉන්නකොට කොච්චර බුදු සිරියක් තියෙනවද? ආනේක තේරෙන්න පටන් ගන්නවා කොයි තැන වෙච්චියක්. ඊට වැඩිය මට මට අල්ලාගත්ත සතිය චිත්තක්ෂණ දෙක තුනකට යනවා. මාත හතරකට පහකට යනවා. අන්න ඒ ටික තමයි අපි මෙතන මේ සුපටිපන්න කියලා කියනකොට පිළිපන් ගතිය. හැබැයි මෙතනදී අපි මීට කණිවොත් මතක් කරගත්තා වගේ අසත්‍යමත් වීම මම ඉස්සර වගේ නෙවෙයි බොහොම අසත්‍යමත් වෙනවා කියලා හිත තමයි දෙස් දෙන ගතියකුත් පේන්න පටන් ගන්නවා. මේක වෙන් කළා දැනගන්න ඕනේ. හරියට අවුරුද්දකට සැරයක් ඔය ලංකාවේ අපි ගෙවල් වල සුදු හුණු ගන්න. ගෙවල් හුණු ගන්න. හුණු ගන්න ඉස්සෙල්ලා ඒ පිටුල පොඩි ළමයි මොනවා ඇඳක් කෙරුවත් අර කුණු ගෑවිච්ච පිටියේ ගෑවුනාක උගේ දෙයක් නැහැ. කුණු ගෑවට පස්සේ නම් කුංචිත්තක් තිබ්බත් ඒක ලොකුවට කැපිපේ. ඒ නිසා මේ සති මාත්‍රේ පිළිගන්න පටන් ගන්නතර පස්සේ අපේ රාග දෝෂ මොහ පුදුමාකාර විදිහට අපිටම කැපිපේන පටන් ගන්නවා. ඉතින් අර කෙලෙස් හඳුනන්නේ නැති කෙනා මේකෙන් චිත්ත පීඩා ඇති කර ගන්නවා මට ඉස්සරට වැඩිය දැන් අඩුපාඩුකම් පේනවා. මම අධික වේග වැඩි, මම ද්වේෂ වැඩි, මම මෝහ වැඩි ආදී වශයෙන් පේන පටන් ගන්නවා. ඒක ඉතින් අපි දැනගන්න ඕනේ ඉතින් පළවෙනි බේස් පන්තිර කොහොමදත් රෝග ලක්ෂණ ටිකක් වැඩි. නමුත් මෙතන මේ කතා කරන්නේ ඒක නෙවෙයි. Taman ඉදිරිපත් කරගත් අරමුණ සක්මනෝ පරියන්කෝ ජීඳා වැඩ කරනකොට මේ ගත්ත අරමුණ මතම සති මාත්‍රාව චිත්තක්ෂණ දෙක තුන හතර පහ හය හත ආදී වශයෙන් පවත්නවන අන්න අපිට කියන්න පුළුවන් ඒක සුපටිපන්න. මනාවට පිළිපන්. මොකද ඊයේ සතියෙන් තමයි අද සතිය වෙන්නේ. ඒක නිසා සතිය පිළිබඳ පච්චපට්ඨාන නැත්නම් සතියට ආසන්න කාරණාව වෙන්නන්නේ කාය ආදී සතර සති වටාන පදත්තාන. කලින් කලින් කරපු වරද්ද වරද්ද කරපු සතියමයි මත්තට හරියන සතිය බවට පත් වෙන්නේ. ඒක නිසා මෙතන තියෙන්නේ සක්‍රිය කරය. මේම අත්තරද්දකම ප්‍රයෝජනයක් තියෙනවා. එහෙම තමයි හැකි සංඥාව ඇති කරන කරන්නේ. හැකි බැරි සංඥාව ඇති මනුස්සයාට හැම අත්තරක් වීම පශ්චාත්තාපයක් ඇති වෙනවා. ඒ සතියේ පශ්චාත්තාපය කොහොමඩක්වත් පලාතකට එන්නේ. ආවොත් හතිය. ඒක නිසා අපිට කරන්න තියෙන්නේ මුලින් මුලින් අපි වැටි වැටි තමයි නැගිටින්නේ. ඒ වැටෙන්නේ කොහොමද? අපි සත්‍ය පිළිතවන් විදිහට එක මොහොතක සතිය ඉන්න ඊගා චිත්තක්ෂණේ නෑ. ඊගා චිත්තක්ෂණේ නෑ. ආයෙ ටික වෙලා ගිහලා ආයෙ හිටිනවා. පහු වෙනකොට පහු වෙනකොට මේ චිත්තක්ෂණ සති මාත්‍රාව දිගින් දිගට යන්න පටන් ගන්නවා නම් අපිට තේරෙන පටන් අර ගන්නවා. දැන් යොදන යොදන ආයෝජනයේට ලැබෙන ප්‍රතිලාභ ටික ටික ටික ටික තේරෙන පටන් ගන්නවා. නමුත් අර මම කලින් නැවතත් මතක් කරනවා ඉදින්දා වැඩවල අවුල් වෙන ගැටියක් වගේ ඉදින්දා වැඩවල තමයි විවේචන බහුල ගැටියකුත් තියෙනවා. මේ වෙලාවට තමයි ඒක සාකච්ඡාව අවශ්‍ය කරන්නේ. මේ වෙලාවට තමයි කමඨහං සුද්ධ කියලා අවශ්‍ය කරන්නේ. අන්න එතකොට නම් තමයි තේරෙනවා දැන් ගුරුවරට කියන්න යමක් තියෙනවා. මොකද තමන්ගේ වැරදි අහුවෙන්න පටන් ගන්නවා. ඒ අහුවෙන අතර වාරේ නමුත් සති සමාධි දෙක එකට පවතින චිත්තක්ෂණ වැඩි වෙන කල්පිකුත් තියෙනවා. එතකොට තමයි අපිට අනුණක් විනාඩියක් දෙකක් එක දිගට බලන්න පුළුවන්. සක්මණේ පියවර 3-4ක් සති ධාරාව පවත්වන්න පුළුවන්. ඒකට වැඩක් කරන්න යාම දවසට 10-15 වතාවක් හම් වෙන සති මාත්‍රි පිළිහිට. අන්න එතකොට නිදාගන්න ගියාම ගලව කියලා බලන්න පුළුවන්. මම වෙනකට වැඩිය මේ පොත් ලැබීම කියලා කියනවා මම කියන්නේ. අද දවසට වෙලා කියන ගණිතවල වලින් කොච්චර ලාභ ගණිත වෙලා කියනවා කොච්චර පාඩු ගණිත වෙලා කියනවා පිටිකර කාර්ය හන්දාර පොත් දිගාර බලන්න. ආන්නේ වගේ නිදාගන්න ගියාම බලන්න පුළුවන් වෙන්න ඕනේ. වෙනදා වගේ පොත් ලැබීම නැතුව නිකන් නින්දට යනවා නෙවෙයි. එතකොට ඕනනම් සුපරිපන්න ගතිය එන්න පටන් ගන්නවා. මේක පිළිබඳව ගොඩක් විස්තර තියෙනවා. නමුත් අපි මේ සූත්‍රයක් අවබෝධ කරගන්න ගියාම විස්තර ඉක්මනට යන්න වෙන නිසා මේ ඊගා ප්‍රශ්න කරනවා. ඊගා තමයි යන්නේ මේ ලෝකයේ සුගත. කවුද මේ ලෝකේ ඒ ආකාරයෙන් කියලා ගමන කෙලවර කරගෙන. ඉතින් ආනන්ද සාංශය මතක් කරනවා. සම්පූර්ණ රාග ප්‍රහාණය කරනවා. ආරාවත්ත කතං අනුභව කතං ආයතින් අනුපාදෝ ධම්මෝ කිය. ඒක මුලින් කපා හැල්ලන තල් ගහස්සේ. කපල දැම්මම පස්සේ ආයෙ පිළි දෙන්නේලක් නැහැ. ඒක මකන. ආයෙ නොවන කාර්යයන් දෙකක්පත් කරනවා. එතනම ද්වේෂය ආයෙ නොවන ආකාරයටපත් කරනවා. මෝහය ආයෙ නොවන ආකාරයටපත් කරනවා. අපි දන්නවා අනාගාමි මාර්ග ඥානෙට යනකොට රාග දෝෂ අයින් කරලම දානවා. ඒකත් තියෙනවා සෝවාස කරලා ගන්න ක්‍රමවල ටිකෙන් ටික ටික කපාගෙන. හරියත් මාර්ගයට ගියාම රාග දෝෂ මොහ තුනම සම්පූර්ණයෙන්ම කපලා දාන්න පුළුවන්. ඉතින් ආනන්ද සාධන යම් කිසි කෙනෙක් රාගෝ පහීනෝ හොඳි දෝෂෝ පහීනෝ හොඳි මොහෝ පහීනෝ හොඳි අනුභව කතං කාලාවත්ත කතං ආයතින් අනුපාද ධම්මෝ කියලා ආනන්නේ හිතක් ඇති කරාන එවැනි කෙනාට සුගත කියන්න වටිනවද කියලා නැත්නම් උණිට වැටෙන කාට එයාට සුගත කියන්න වටිනවද කියලා ආජීවක ශාවකයන් අහනකොට විමනසය කියනවා ස්වාමීන් වහන්සේ යම් කිසි කෙනෙකුගේ මේ කියන රාගය සම්පූර්ණයෙන්ම නැති කරා නම් ද්වේෂය සම්පූර්ණයෙන්ම නැති කරා නම් මෝහය සම්පූර්ණ නැති කරා නම් එවැනි කෙනාට කට ඇරලා සුගතයි කියන්න පුළුවන්. මේ සාපි සරුවචනාංශ සුගතයි කියලා කියන්නේ උන්වහන්සේ යන්න ඕන තැනට ඒ පාරගත භාවයටපත් වෙච්ච නිසා. ඒ වගේම තමයි තවත් සුගති කියන වචනෙට අදුවාව දෙනවා ලස්සන තේරුමක් කියලා මේ වෙලාව මතක් කරගන්න එකයි සුන්දර ලෙස ගමන් කරයි කියලා. සුන්දර ලෙස ගමන් කරයි කියන එකට මං තනි hina වෙවි කියයි. අඳාගෙන වැටිගෙන බෑග් දාගෙන නෑ කියන තනතුරු ගන්න ඕනෙත් නැහැ. යනවනම් යන්න ඕන සිංහේ යනවා. අත්තිරඳ අදාළ දින ඇතෙක් යනවා වගේ එන සෑම දුකකටම කලාකාරංග කුජුරු විවිධිත මේ බටදරු වලින් හදපු අධ්‍යක් විඳින ඇතෙක් වගේ එන එන දුකට එන කරදරේට එන ආනාපානට එන සක්මන්ට එන ගෙදරට දුර වැඩවලට සත්‍ය පිහිටුමේ පිහිටුමේ යනකොට පුදුමාකාර ඇතුළත පිරිච්ච වේගිම විනාඩි ගතියක් යනවා. ඊට පස්සේ මාසාර වයසට යනවා. ඉතින් හැමදාම සන්තෝෂේ එළඹී මොහොතේ ගත කරන්න පුළුවන් ශක්තියක් එනවා. ඒ නිසා සරුවචන් වහන්සේ කියනවා සුන්දරව ගමන් ඇති නිසා සුගතයි කියලා. ඇයි එහෙම කියන්නේ? දැන් අපිට මේ භාවනා මධ්‍යස්ථාන හදන්න කියලා රටත්තුවල් වලින් ආමුරු ගෙන්නගෙන කමඨාන කාර්යී වෙන ආනාප්ප දේවල් කරලක් කරගන්න බැරුවයි. සරුවචන් වහන්සේ දුන්නේ කියන ජීවපද දායකෝ නෑ භාවනා ක්‍රම දන්නේ නෑ එකම එක අවශ්‍යතාවය තිබුණේ කිං කුසල ගවේෂී කිමක් මේ කුසලයේ කියන්නේ කොහොමද මේ රාගයේ සම්පූර්ණ මුලින්ම දාන්නේ කොහොමද ද්වේෂයේ මුලින්ම දාන්නේ කොහොමද මෝහයේ මුලින්ම දාන්නේ කියන එක ආසාව නැත්නම් මේ බැරි ඉවර කරගැනීම සඳහා කුසල ඡන්දේ පමණයි මොන තරම් දුෂ්කර වෙන්නේ ඒක හොඳට තේරෙන දුෂ්කරක්‍රියා පිළිබඳව ඒ සුරදී නාද සූත්‍ර ගන්න අපි දේශනා කරගොත් නමුත් සර්වඥාන්සේ ඒක කොච්චර අන්නේ අත්තුකේ අත්දැකීමක් පාඩපත් කරලා අනිත් සියලු දෙනා විදිහේ තිබා දරුවන් උඹලට මං විතර කරදර වෙන්න දෙයක් නැහැ උඹලට විදිහට තියෙන පුරා කරදර මම මගහරවලා තියෙනවා මෙන්න මධ්‍යම ප්‍රතිපදා මං ඉදිරියට කරලා තවත් මේ හොඳ පාර තියෙද්දි මං මුලා වූ වුණුසේ කටුකොහල් වල ඇවිදිනවා මේ පටු කරලා දීලා තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කරුවට පස්සේ අපේ සුන්දර ගමනට වැඩිය සරුවචනාගේ සුන්දර ගමන සුන්දරයි. අපි හිතා ගන්න ඕනේ අපි සරුවචන ශ්‍රාවකයෝ. අපි ශාක්‍ය පුත්‍රයෝ. අපි ශාක්‍ය දූවිතුන් වහන්සේ වෙන්න ඕනේ. එහෙම වෙනවනම් මේ ගමන සත්‍ය යනවා. ආන්නේම ගමන යනවා නම් අපිට අර මුලින්ම හම්බ වෙන එක චිත්තක්ෂණයක හෝ සතිය පිටවල ඒ චිත්තක්ෂණයේ කඩංග වශයෙන් කෙලෙස් ලැබුව හරි හස්පක් ඇති. හරි හැකි සංඥාවක් ඇති වෙනවා මේක අන්ධාරේ කවදාකවත් කරුණ නැති වැඩක් නෙවෙයි. අම්මලා දාතවලත් අපිට කරලා දෙන්න බැරි වැඩක්. දැන් අතර මේ දෙකෙන් අපේ නායක හඳුර හැමදම කියනවා මේ වෙලාවට වගේ හම්බෙච්චාම මේක බුදුහාඳුරන්ට කරන්න බෑ. පුළුවන් නම් උන්වහන්සේ අපිට කරලා දෙනවා. ඊළඟට කිව්වා මොන ක්‍රමේ කියනවා පුළුවන් නම් කරපළයි කියලා. පුළුවන් නම් අදුම ගානේ බුදුහාමුදුර රාහුල කුමාරයාට කරලා දෙනවා. ඒත් බැරි. ඒත් අවුරුදු 7 ක පැවිදුනාට 21ක් වෙනකම්ම මේ වැඩේ කරා. තමා විසින්ම සක්කාත ධර්මයේ සක්කාත කරගන්න. තමා විසින්ම සුගතිපන්න භාවයට වත්නා තමා විසින්ම සුගත භාවයට පත් වෙනවා. ඒ නිසා අපි මේ කවුරු හරි බුදුහාමුදුරන්වත් අපි වෙන කරන්න බැරි වෙනවා. ඒ නිසා එකම චිත්තක්ෂණයක ඔක අපිට පුළුවන් නම් ඉතින්දා වැඩවල හරි, සක්මණේදී හරි, පරියන්කේදී අපි ඒක සක්විත රජ කෙනෙක්ගේ පොතුනේ මිනිකොණ්ඩල වහාගේ. තාම උසස්ම පින. අපිට හිතා ගන්නත් බැරි පින. මෙච්චරයි අපිට ඉතුරු වෙන්නේ කියලා අර චිත්තක්ෂණයට කර කරා. මේ චිත්තක්ෂණ දෙක තුනක් කරන්න පුළුවන් නම් ඒ සඳහා ජීවිතේ පුරන්න. කයත් පුරන්න. ඒ වගේම තමයි ඒ හරිනකොට තවත් ඊට වඩා අභියෝගයකට පුරුදු කරලා අර යුද්ධෙට ගිහිලා ඒ දැක්කට පස්සේ නියම සෙබලා. නියම යුද්ධ ශිල්ප පෙන්වන්න වගේ අපි ඉදිරියට යනකොට බාධා මොනවද ඒවත් ඒ කරගෙන යනවනම් අපිට හිතා ගන්න පුළුවන් මේ ජීවිතයේදීම නැත්නම් මේ ගෞතමයේ සම්බුද්ධ සාධනයේදීම මේ සුගත භාවයේ පිළිබඳව සාක්ෂයක් යක්. නැත්නම් අපි මේ ලියාගෙන යන වාක්‍යෙ නැවතීමේ ලක්ෂණයක්. එහෙම නැත්නම් වෙන්නේ මොකද? මේ අද්දාත් අද්දාත් සංසාර වට්ටම කරකව කරකව කරකව යන එක. ඉතින් ඒක අර ආජීවක ශ්‍රාවකයා අහන කරා සාධාරණයි. මොකද මේ ආජීවක ශ්‍රාවකයා අදහන සාස්තුන් වහන්සේ ළඟව කවදාකවත් සුවකාරයක් නැහැ. මනාවකට දේශනා කිරීමක් නැහැ. ඒගොල්ල කරන්නේ ඒ Taman විශ්වාස කරනවා හොඳයි කියලා. නමුත් කවදාකවත් මේ ජීවිතේ උපකාරන්න බැරි ධර්මයක් තමයි දේශනා කරන්නේ. නමුත් බොහොම ගැඹුරුයි. ඉගෙන ගන්න කිව්වොත් ජීවිතින් කරන්නේ බැරි තරම් සක්කාද බව පේන්න තියෙන නමුත් ඒකයි ආනන්ද සාස්ත්‍රයට කියන්නේ සක්කාද ධර්මයේ මොකක්ද කියලා. ඒ වගේම තමයි ඒක අනාගත පිළිබැදීම පිළිපන් භාවය එයත් ජීවිත පරිත්‍යාගය කරත් අවසානයේ මරණ මොහොත එනකොට කිසිම පිළිච්චයක් කිසිම ආත්ම සම්පූර්ණයක් ලැබෙන්නේ කවදාකවත් කියන්නේ නැහැ ධර්මයේවත් මේ ජීවිතේ වැඩ ගන්න පුළුවන් කියලා. ඒ නිසා අපේ ධර්මයේද අර සුවක්ඛාත කියන ගුණය අපි භාවනාව හරියන්න හරියන්න අපි පනකෝ. අපේ සුපටිපන්න ගුණය අපේ භාවනාවේ ප්‍රත්‍යක්ෂය අනුමයි පනපේ. අපි ඒක සුත්තමේ වශයෙන් ධර්මයේ කියන සුවක්ඛාතෝ භගවතා ධම්මෝ කියලා කියන ඇත්ත. මොකද ඒ විදිහට ගැඹුරක් කියන මේ බණ අහනකොට ධර්ම සාකච්ඡා කරනකොට මේක තර්ක ඥාණයට අල්ලලා මේක ක්‍රියාවත් කරන්න පුළුවන් තරමට ගන්න අපි වැඩේ වයින් හරිය මුස්වැඩේ සාර්ථක වෙන්න වෙන්න වෙන්න අපි මාර්ගයෙන් ධර්මයේ සුවක්ඛාත වෙනවා ධර්මයේ අපට සුවක්ඛාත වෙනවා ආන්නේ විදිහට මේ අපි ධර්මය රැක්කොත් ධර්මය අපේ වරකේ ධම්මෝ හවේ රක්ති ධම්මචාරී කියලා දොරවල් වශයෙන් අහගෙන හිටියට හරියන්නේ අපි සීල ධර්මයේ රැක්කොත් අපිට පහ නැතිකම කියන අභය මාර්ගයෙන් අපි වරකේ අපි සමාධි ධර්මයේ රැක්කොත් අපිට නීවර ධර්ම නැතිවීම කියන චිත්තනම සුඛ විහරණය මාර්ගයෙන් අපි රැකෙනවා. අපි සතියේ විපස්සනාවේ අනුසය කියලා එක චිත්තක්ෂණයක් ඕ අපල දැම්මොත් ඒ චිත්තක්ෂණයක් නිවන් ලැබෙනවා. නැත්නම් ඒ චිත්තක්ෂණේ තදංග වශයෙන් අපි නිබුතියක් ලැබෙනවා. අපි ලොකු බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරකැවිලා, Java කැවිලා, වේග වෙලා ගියොත් අපිට මේ මරණය සිදුවෙන්නේ ඉතර වෙලා මේ ජීවිතයේදී මාවිත මේ සුගත භාවය නැත්තම් ගමන කෙලවර කිරීමේ ශක්තිය ලැබෙයි කියන්නේ. මේන මේ විදිහට ආනන්ද ස්වාමීන් වහන්සේ මේ කාරණා මතක් කරනකොට ආජීවක ශ්‍රාවකයාට අපේ ක්‍රමයේ කියලා විදිහටම හොඳට වටිනවා. ඊට පස්සේ මම කියනවා ස්වාමීන් වහන්සේ උපවාසයේ දේශනා ක්‍රමයේ බලනකොට මහ පුදුමයි. කිසිම ආකාරයකින් උපවාසයේ අන්‍ය ධර්ම වලට ගහන්න කියන්නේ. කිසිම ආකාරයකින් උපවාසයේ තමන්ගේ ධර්මයේ හුවා දක්වන්න ගියෙත් නෑ. ආයතනේව සම්බන්ධයේදී කිය යුක්තෝ වහන්සේ කියලා දුන්නා අර්ථයට පැමිණුවා අර්ථයටම ගෙනයි දක්වා ඒ නිසා වහන්සේගේ මේ ධර්මයේ බලනකොට වහන්සේ සුගත කෙනෙක් වෙන්නේ නැහැ. එතකොට වහන්සේ කියන ඒවා සාක්ෂාත් කර කෙනෙක් වෙන්නදී අනේ ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා මම ඔබ වහන්සේගේ ශාසනේ බුද්ධ ධර්මයේ බුද්ධ ධර්මයේ ධර්මයේ ධර්ම රත්නයේ ධර්මයේ සංඝ රත්නයේ ධර්මයේ උපාසක කෙනෙකුට දිවිස්තික් ධර්මයේ කවා කියන අපායේ කල් ගහක් වගේ ආනන්ද සාහිත්‍ය වැඳ වැටිලා උන්වහන්සේගෙන් ජසන ධර්මයේ උපාසක කෙනෙක් වඩපත් වුණා කියලා සූත්‍රය සඳහන්. ඒක නිසා මේ වෙලාවේ තේරුම් ගන්නවා අපි පැය කොමන කාලයක් ගත කරලා තියෙනවා. මේ වගේ ධර්ම මේ විදිහට අපිට දාගෙන ප්‍රතිපදා වහින්න ඒක බණ කියන එක නාට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ වගේම බණ අහන කෙනෙකුට විතරක් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම අපි අපේ තියෙන යුතුයකම් කොටස අප්‍රමාදීව නිතර ඉතින් රකින්නවා නම් අපිට මේ ධර්මයේ තියෙන පුදුමාකාර රසයක් පුදුමාකාර දෙස්වක්කාර ගතිය අපේ තියෙන උපරිපන්න ගතිය අවසානයේදී අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් ගතියකට ඇත්තටම ඒ නිසා මේ වැඩේ කරගෙන යනකොට ඌනේ කොටවක් ඌගේ කොටවක් අපේ ඇතින් අන්ධහැර පෑවුනොත් අපේ ඇතින් කියාපෑමක් සිද්ධ වුණොත් ඒක ආනන්ද සාහිත්‍ය ලක්ෂණේ රාජීව කාර්යය කිව්වේ ඔබ වහන්සේ කවදාකවත් ඔබ වහන්සේ ධර්ම දේශනා මාර්ගයේ කාර්ය ධර්ම කියලා අල්ලන්නේ අත්දම්ම නපකාරේ තමන්ගේ ධර්මයේ සස්කල කරකුවේ නැහැ ජීවිත කිව්වා ක්‍රියුත් කළා මෙන්න මේක තමයි මම දැකලා තියෙන මට විපස්සනාවේදී ඉදිරියෙන් තියාගන්න පුළුවන් ඉති සෑම කල්යاني හිතේ කරවසිත ගුණය මොනම විජේකිනක් අඳහැරපා හැබැයි මං වෙලා අවුරු කාලා බැලුවොත් අනුකොට එකට කපනකොට කොටනකොට වගේ මේ විපස්සනා සුවඳ තියෙනවා. එන්න මොහොතෙම එලෙමසිටි කියෙන් ගත කරන්න උත්සාහ කරනවා. ශක්ති ප්‍රමාණය එලෙමිච්චක් අන්න මේ කාරණා කියලා දෙනවා. ඒකල පෙන්ලා දෙනවා මේක පණ ඇදිලියක් පුළුවන් නම් පණ කියලා පණ ගන්න. ඒ නිසා අපි මේ මේ ධර්ම දේශනාවකදී සිද්ධ සෑම සිද්ධාන්තයකම හිතා ගන්න ඕනේ අප්‍රමාදයට ඒකෙන් යම් කිසි රූපලක් ලැබෙනවනම් ඒක ධර්මයට කරන ගෞරවයක් ඒ වගේම ධර්මයෙන් අපිට තියෙන ගෞරවයක් නිසා මේ බණ අහලා මේ උරුප්පිප කාලයට ටිකක් එහෙනම් මේ කවුරුහරි ටිකක් ටිකක් වගේ නැගිටිනකොට දවස් කාල බිමවත්නවා වාගේ මෙතන දාලා යනවන්නම් ඒක නම් ඉතින් මෙච්චර හොඳ වැඩක්. නිසා ඒ ධර්මයේ ඒ ආකාරයෙන්ම ගෞරව කරන්න. ඒක ගෞරව නොකළොත් ඒ සාමාන්‍ය බණක් ගවර වැඩි අමාරුයි මේකට. ඒ නිසා මේ ධර්ම අහනකොට හොඳට හිතා ගන්න ඕනේ මේක ඉදෙන්න ඕනේ. මේක පිළිබඳව වගකීමෙන් කටයුතු කරන්න ඕනේ. අර උච්ඡංග ක්‍රමයට උච්ඡංග පඤ්ඤා වගේ උඩුප්පේ කියනවා වැටෙනකොට නැගිටිනකොට හැලෙන්න දෙන්නේ නැහැ. උතුන උඩට අරෝප කලයකට වගේ දරා ගන්න. දරාගෙන චිත්තක්ෂණයක් චිත්තක්ෂණ පාඩක් යොදවනවා නම් එතකොට අපේ වැඩ පිළිවෙල දැකලා හරුවචනාශයකට වස්ථාන අනුව සාහසනයේ තිබුණාක් ඇතුළු අපේ ජීවනයක් ඇති වෙනවා. ඒ නිසා මේ ධර්මයේ තව තවත් සුවක්කාර කරන් තම තමන්ගේදී එයින් ඇති සුපරිපන්න කුසේ පෙන්වන්න ඒ වාගේ මේ ජීවිතයේදීම මේ ධර්මයේ සාක්ෂාත් කරගෙන සුගත භාවයටපත් වෙන්න සියලු දෙනාගේම ධර්මයේද මේ අත්දැකීම මේ මූල ධර්ම කර්මයේ කාන්තේ හේතු වේවා හේතු වීමේ අපි අපිම සාසනය කරසකම සාසනයෙන් අපිට කරන්න පුළුවන් සේවාව කරමින් ලෝකයට ආදර්ශයක් වෙන අපේ කටයුත්ත කරගන්න ශක්තිය ධෛර්යය බලය ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ඊමේල් කර්ම දේශනා මෙතන සමාප්ත කරගන්න බලාපොරොත්තු වෙනවා. දැන් මේකට බයකට ස්වල්ප වැඩි වෙලාවක් ගත කරලා තියෙනවා. ඉතින් මේ මතක් කරගත්ත ඉදිරිපත් වෙච්ච කරපු කාරණා පිළිබඳව කාටරි කියන්න කරන්න යමක් තියෙනවා නම් අපි ඒකට පොඩි සුළු වේලාවක් ගත කරනවා. එහෙම නැත්නම් අපි පේන වෙන කාටත් පින්පැමිණීමේ ධර්ම දේශනා ධර්ම ශ්‍රවණ වාරය සමාප්ත කරමු කියලා මම යෝජනා කරනවා. අඤ්ඤත බහිතාව කියන එක සාමාන්‍ය ගන්න තියෙන්නේ ඇතුළත පිටත කියන එක තමයි පාලි වචනේ තේරුම. ඒ නිසා විපස්සනා භාවනාවට කරනකොට අපි මොචිත්තක්ෂණයක අධ්‍ය පිළිවීම කියලා එක ගත්තොත් ආනාපානිය අපි පොඩ්ඩක් පැත්තක තියමු. අපි මේ රූපයක් දකිනවා. ඒ රූපේ දකිනකොටම අපි බොහොම ප්‍රිය රූපයක් ආශා කරන රූපයක් අපේ හිත බහිද්ධාවල තමයි යන්නේ. ඒක පාරට අපේ හිත මේ දකින්න රූපයේ අංග ප්‍රත්‍යංග බලන්න, ව්‍යංජන අංග ව්‍යංජන බලන්න, හැදරුව ඒක බලන්න බාහිරට පිට. ඊට පස්සේ ඒක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට සතිමත් වුණා නම් අඩුවාන අපිට දැනගන්න පුළුවන් නම් මගේ දැන් ඇහෙන් තමයි වැඩි යන්නේ නැත්නම් චක්කුද්්වාරයෙන් වැඩ වෙන්නේ කියලා අපි මෙනෙහි කරා නම් අපිට තුන් පොලක් තියෙනවා සති පිටවන. එකක් තමයි ඒ බාහිර රූපේ රූපයක් වශයෙන් දකින්නවා කියලා මෙනෙහි කරා. නැත්නම් රූපයක් රූපයක් කියලා මෙනෙහි කරා. ඊට පස්සේ පුළුවන් එහෙම නැත්නම් මම බලමින් ඉන්නවා. වචන දෙක පොඩ්ඩක් තේරුම් ගන්න උත්සාහ කරන්න. රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනවා අපි බාහිර රූපයයි එල්ල කරන්නේ. ඊට පස්සේ මම බලමින් ඉන්නේ. එතකොට චක්කු විඥාණයට අපි හිතවලන්නේ මගේ කන නෙවෙයි ක්‍රියාවක් වෙන්නේ කට නෙවෙයි රූප මේ ඇහැ කියලා. එතකොට ආධුනිකයා පටන් ගන්නකොට බොහෝ විට මෙනෙහි කරන්න වෙන්නේ රූපයක් රූපයක් කියලා. ඒ පුද්ගලයාගේ තාම හිත තියෙන බහිත අවස්ථුවේ. ඒක උගා පුරුදු කරාට පස්සේ තමයි Taman පුළුවන් වෙන්නේ රූපයක් දකිනවා එතකොට සිංහලට කියනවා අපි සුදවි කරයි දැක්කේ. මේ සක්මන් කරගෙන ඉන්න රූප ඕම දක්රව අත්දකින්න පුළුවන්. ඒ සක්මන් වල සක්මන් කරගෙන ළඟින් කවුරු හරි යනවා. ඒ යනකොට හොල්මන පේන. අපි කියන සුද දකින. ඒ නම් ස්ත්‍රියවද පුරුෂයෙක්ද ගන්න වහාම හිත කියනවා උඹට තියෙන්නේ වම දකුණ බලන එක. ඔන්න රූපයක් ආවා කිය. අර රූපේ දිහාවට යෑම වැටිල්ලක්. වැටලිල්ලක්. ඇදගෙන වැටිල්ලක් කියලා වහාම හිත හිතියොත් රූපයක් ආවා තමයි. නමුත් රූපයේ තිබු ස්වභාවය ප්‍රියමනාප භාව වම දකුණ කරන වෙනකොට දකිමින් එන බව මෙනෙහි කරනවා. එතකොට අජ්ජත් වශයෙන් තමයි මෙනෙහි කිරීම සිද්ධ වෙන්නේ. රූපයක් රූපයක් කියලා මෙනෙහි කරනම් බාහිර වස්තුවට එල්ල වෙලා මෙනෙහි කරනවා. දකින්න දකින්නවා කියලා මෙනෙහි කරනවනම් දැන් බලනවා බලනවා කියලා මෙනෙහි කරනවනම් තමන්ගේ චක්කු විඤ්ඤාණය එල්ල වෙනවා. තමාලාට පේනවා. බලනවා නෙවෙයි පේනවා. මේ සාකර්මක අකර්මක වේ. Passive voice and active voice කියලා කියනවා. මෙන්න මේ විදිහට මෙනෙහි කිරීමේදී ප්‍රධාන පත තුනක් මොවන්න ඕනේ අපි හරියටම අරමුණ අල්ලගන්න. ඒ නිසා බහිස්තාවෙන් පටන් ගන්න ප්‍රශ්නයක්. රූපයක් රූපයක් කියලා පටන් ගන්න කමන්නේ. නමුත් ටික කාලයක් යනකොට තමන්න තේරෙයි. එතෙන් යන්නේ නැතුව තමන්ගෙම ඇහි මට්ටමින් නතර කරගන්න. ඉත්තේරිට මට්ටම් කියන්නේ. ඒක උරම මෙනේ කරන්නේ බලනවා බලනවා. සමහරවිට බලන්න ඕනකමක් නැහැ. නමුත් පේනවා. එතකොට අචේතනිකෝ හිතේ. ඒකත් මේ කරන්නේ. එතකොට හුඟක්ම අත්‍යන්තයි. ඒ නිසා කන්නට ගත්තොත්, නාසයට ගත්තොත්, දිවට ගත්තොත් හැම තැනකදීම මෙනෙහි කිරීමේදී ඕලාරිකම අවස්ථාව බහිද්දා තමයි. බාහිර අරමුණේ. නමුත් ඒක කරගෙන කරගෙන ඒකට පුරුදු වෙනකොට විශේෂයෙන්ම තමයි එකම භාවනා මධ්‍යස්ථාන හැමදාම එකම සක්මනේ. ඒ වගේ ඉන්නකොට තමන්න පුළුවන් වෙනවා මේක ටිකක් කොටු කරගන්න. මේක නිකන් දැපෙන දමා ගන්න. එතකොට පුළුවන් වෙනවා දකින්න බව මෙනෙහි කරන්න. අහන බව මෙනෙහි කරන්න. ගඳ සුවඳ බලන බව මෙනෙහි කරන්න. ඊට පස්සේ තමයි නෝමනාවෙන් ඒව පේනවා. ඇහෙනවා. ගඳ සුවඳ දැනෙනවා ආදි වශයෙන් කර්මක වේදේ. ආන මේ වැඩේ කරගෙන යනකොට මේ වැඩේ ආනාපානෙට වැඩිය ගොඩක් දක්ෂ සිද්ධ වෙන්නේ ඇහිමේදී බැරිදී. නමුත් එතෙන් යන්න ඉතින් ටික කාලයක් අර මූලික භූමිකම් කරන්න. යනවා කියලා පදිනවා ඉගෙන ගන්නවා වගේ නෙවෙයි පිටු දානවා කියලා එකක් තියෙනවා. පිටු දාන්න ඉගෙන ගන්න ටිකක් අය. ඉස්සල ඉස්සල දෙන්නේ යන්තම් වැටෙන්නේ නැතුව පදින එක. ඒ වගේ තමයි සතිය පිටුවගෙන මුලින් මුලින් සතිය වැටෙන්න දෙන්න නැතුව ගෙන යනකොට බහු වෙනකොට පුළුවන් ඒක ඇතුලේ අර එල්ලම් ගන්න නැත්නම් පිටු ගන්න යන්නේ. ඒකකොට හොඳට තේරෙනවා අපිට අරමුණක් මත වෙනකොට නුපුහුණු කෙනා සම්පූර්ණ බහිත්තාවට යනවා. මඩක් පුහුණු එක්කලා ඒ ద్వාරයට නතර කරගන්නවා. තව මුදුවට පුහුණුවට පස්සේ තේරෙන පටන් අර ගන්නවා ඒ ద్వාරය උනත් අසංකාරික සහ අසංකාරික කියන දෙයක් තියෙනවා. මේ මේ විදිහට මේකේ අභ්‍යන්තරගත ගමනක් තියෙනවා. ඒක විදිහට මේකට යෝනිසමස්කාරය කියලා කියන්න පුළුවන්. බහිස්සාවෙන් පටන් අරගෙන ඉන්ද්‍රිය මට්ටමට එන්නේ ඉන්ද්‍රිය මට්ටමේ ඇතුළට යන ගතියක් තියෙනවා. ඒ නිසා මේ බහිස්සා අධ්‍යාත්ම කියන තේරුම සත්‍යර මැද මිදලා රහත් මාර්ගයේ ලක්ව යන කම්ම ක්‍රමක්‍රමේ ක්‍රමක්‍රමේ ફોકસ වෙනවා කියන්නේ කෝණික ආකාරයට ලොකු තැනකදම පුංචි වෙන පුංචි වෙන පුංචි වෙන අතුලට යන එක සිද්ධ වෙනවා. ඒ නිසා එක එකන එක එකන තේරුම් ගන්න මට්ටම් වෙනස්. නමුත් සාමාන්‍ය ඉංග්‍රීසි තේරුම් කියන්නේ බාහිර ආධ්‍යාත්මික කියලා කියන අතුල ස්ථාපිතද කියලා. ඒක මෙනෙහි කිරීමේදී කොතනින් පටන් ගත්ත ප්‍රශ්නයක්. මම දන්නේ මේ මේ ආපු ප්‍රශ්නෙට අදාළ උත්තරේ කියාවි කියලා ඉතින් Taman ආච්චිම නැවතත් ප්‍රශ්න අහලා කරන්නේ කියලා. අජත්ත බයිද හැම වෙලාවෙදීම පෙන්නලා දෙලා තියෙන හැම වෙලාවෙදීම කොච්චර දක්ෂයෙක් වුණත් බයිදාට කියලා තමයි අපවිත කරන්නේ. රූපයක් දකින්නකොටම ඒ බයිදා රූපෙට ගියා නමුත් හොඳ පුරුදු කරගෙන එක්කන බොහොම සීක්‍රයෙන් අජත්තර ගන්න පුළුවන්. පුරුදු කරගෙන නැති එක්කන බයිදා ගොඩක් පුරුදු කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා තමයි ගන්නේ. මේ විපස්සනාමයි මේ කතා කරන්නේ. නමුත් මේ විපස්සනා කර කැවෙන අවස්ථාවයි, ජව කැවෙන අවස්ථාවේදී බාහිරින් පටන් ගන්න ක්‍රමයේ ඇතුළත ගන්න. ඒක පුරුදු වුණාට පස්සේ බාහිර යන්නම නොදී කරගන්න පුළුවන් තත්ත්වෙ ඉඳතියි. සිතිවිලි සම්බන්ධයෙන් සක්මන් ක්‍රියාවේදී ගන්න පුළුවන්. සක්මන් භාවනාව කරගෙන යනකොට සක්මනේ හැයි. ඔය එක තමයි මම ඉඳහන්නේ. සක්මනේදී කියලා දෙන එක ලේසි ඒක. සක්මනේදී හැරෙන වෙලාවල් නෙවෙයි සක්මනේ හැල්මේ මැද ගමන් කරන වෙලාව. මේ මැද ගමන් කරන වෙලාවේදී Tamanට දැන් පියවරේ හිත හිටලා එන හොඳට වම තියෙනකොට ගන්නවා ලක්ෂණ තියෙනකොට ගන්නවා එතකොට එහෙම හිත තියාගෙන ඉඳද්දි ඉඳපු ගමන් මේ හිතේ මූදායින්ද ගියාම රැළ ගන්නවගේ රාශියක් ඇතුළට එන්න දඟලන බවක් පේනවා නමුත් අර පත්‍ය පැවැත්ීමේ සූරකම නිසා අඛණ්ඩ සත්‍ය නිසා හිත විදුවට එන්න විදියක් නැහැ. ඇවිල්ලා හිතේ වැටි වැටි යනවා හිතපු ගමන් ඒක හිතවිල්ලක් ඇවිල්ලා හිතට වැදගත්තුත් ඔන්න. මම දකුණ මෙනේ කිරිම නැහැ හිතවිල්ල දිහා අපි මත් වෙනවා. අපි මේකට කියනවා බහිත්තා හිතවිල්ලක් ඇවිල්ලා රක්මන කඩනවා. මෙහෙම කරගෙන යනකොට ඉඳපු ගමන් දැන් හොඳ රක්මන හොඳට හරියනවා. එතකොට දැන් රක්මන හොඳයි කියලා හිතවිල්ලක් එනවා. මට භාවනා හොඳයි කියලා. එතකොට වෙන්නේ ඇතුළේම වැඩ. ඒ සමන්ගේ රක්මන හරියාම පිළිබඳව තමයි එහා පැත්තට කියලා ආපහු හැරෙන ගමන් සක්මන් හරි යාදෙනවා. ඒක ඇතුලෙන් හිතේ. දැන් නම් මට නිකන් බලාකුලක විදින්න වගේ ආවිනා වගේ දැන් නම් සක්මන් හොඳයි කියලා ඒකට ඇතුලෙන් එන හිතවිල්ලට අනිත් වැඩි අහුවෙනවා. ඒ නිසා දරුවචනාතුගේ සංවිධිකාය මුල්ම සූත්‍රයේ සඳහන් කරලා තියෙන්නේ මම බාහිරේ දැන් බාහිරට විසිරෙන්න දෙන්නේ නැත්නම් ඇතුළට නතර වෙන්න දෙන්නේ නැත්නම් මම මේ ගමන කියන්නේ. ඉතින් ඒකවල කියනකොට මම ප්‍රේලිකා ස්වරූපයක් තියෙනවා. බාහිර විසිරෙනවයි කියලා කියන්නේ සක්මණේ පරිබාහිර අයාල යන හිතවිල්ලකට අහු වෙන එක. ඇතුළත නතර වෙනවා කියලා කියන්නේ මට සක්මණ හරි ගියා කියලා තමන් විසින්ම අර මානකාරව ඇති කරගන්න හිතවිලි නිසා වැටෙනවා. මේ දෙකම විපස්සනාවට බලනකොට දිහිරු. විපස්සනා කරන කෙනාට පහු වෙනකොට තියෙනවා දෙකෙන්ම වැටෙන එකයි කරන්නේ. නමුත් අර විපස්සනා දන්නේ නැති එකන රක්මන් කරනකොට මේ මගේ රක්මන හොඳයි කියලා හිතන එක පිනක් කියලා හිතනවා. මොනවාරි දැකිය අර මෑන් කෙනෙක් ඇවිල්ලා කියනවා රක්මන හරි හොඳයි. කොච්චර හොඳද කියනවනම් එක පියවරක් කියනකොට ජේතවනාරාම කියනවා තව පියවරක් කියනකොට බුදුහාමුදුරු කියනවා. ආය ජේතවනාරාම කියනවා ඒ තරම් රක්මන හොඳයි. ඕන ඇතුලේ වැඩිච්චාම ඇති ජේතවනාරාම නම් බුදුහාමුදුරුවන් සක්මන් කරනකොට සක්මන කරන්නේ. ඒව කවනකොට අනිත්‍යම් බලන්න එපයි කියන්නේ ඕකයි. එළුණු ගමන එළුණු කපන. එළුණු බලන්න. මේ ගහන්න කියන කතාවන්නේ එහෙම ගැහුවේ නැත්නම් රිදුන් නැත්නම් කරන්නේ නැහැ. ක්‍රමයේ ඔච්චරම තමයි ඒ වෙලාවේ හොඳටම ගහන්න ඕනේ. කියදෙන විපස්සනා විදිහට විපස්සනාදී සත්‍ය අරමුණට ඉස්සදාගෙන ඉන්නවා කියලා නැහැ. අරමුණෙන් පිට කොහි ගියත් කියලා. එක්ක රාගයක්, එක්ක ද්වේෂයක්, එක්ක මොහයක්, එක්ක මොහේ නම් ඉතින් හොඳටම ප්‍රකටනේ. මොහේනේ අරමුණ තිබෙන්නේ මම දන්නේ නමුත් හිත කියලා තියෙන්නේ අක්මන හොඳයි කියලා හෝ බාහිර හිතේ නිසා ඒකෙත් තියෙනවා. අජත්ත බයිත වශයෙන් දෙපැත්තෙම හොල්මන් කරනවා කියන්නේ. ඒකට කියනවා මේ අප්‍රමාදයේ කියන සතියේ බලු දෙකක් වෙන්නනවා මම කරනවා මේ අර ප්‍රශ්න එක නිසා මම විස්තර කරන්නේ බොහොම රසවත් බොහොම ගැඹුරක් තියෙනවා ඒ බලු දෙකේ එකක් තමයි කාර අපක අප්‍රමාදය අනිත් වෙනවා කාරක අප්‍රමාදය කාරාපක අප්‍රමාදයෙන් සික් සෙන්ස් එකට වැටෙනවා රෝම යන්නේ එතන ඒක නෑ නතර කරන. එයාගේ වැඩේ තමයි දැන් ඔබ ට්‍රැකින් පැන. ඒ ඉතිවිලා පෙන්නවා අධ්‍යක්ෂකම් වේදනා. දෙවෙනි එකෙන් කියනවා ඒක දෙක කරලා කියනවා ඔබ ඉතිවිලා වෙලිය කරුණා කරලා ඉදරවන්න. මෙන්න මේ වැඩ දෙක වෙන් කරගන්න බැරිකම තමයි යෝගාවචර කටලක්. නොතන වැඩ දෙකක් තියෙනවා. ඒක තමයි Taman විපාරේ පිට ගියා කියන මොකේද කියලා දෙතෙක් කරන්නේ පිට ගියා. ඒකට කියනවා කාරාපක අපමණේ තමයි වැද්දගත්ම දේ බුදුහාමුදුරේ. ඊට පස්සේ ඒක කරෙක් කරන එක නිකන් කරනවා. ඉතින් ඒම සිද්ධ වෙනවා. මොකද අපි ඒ තරම් පුරුෂකමක් තියෙන අපි ඒතර වර්ධලා කියන රක්මන් කරනකොට ඒ සීල කියන්නේ නොකට යුක්ත. මෙතෙන්දි කරන්නේ හිතවිල්ලක් එන බවට මොකද්ද ඉන්ද්‍රිය ක්‍රියාත්මක. මේක තමයි අපි කරපු පිනේ ප්‍රතිඵලය. ඉතින් මහණි කෙනෙක් අහපලා කිව්වා අපි ඉස්සරහට හදේ වැඩකම් කරනකොට අපිට වේග කැදෙනවා කියනවා. අධික වේගකින් යන්ත්‍රයක් වගේ වැඩ කරනවා තේරෙනවා. ඒ තමයි අපිට කාර අපක සමාජ අපිට දෙන්නේ අනවශ්‍ය වේගෙක ඉන්නේ කියලා. ඒක නැවත නිවැරදි විදිහකට ගන්නවයි කියන එක දෙවෙනි වැඩක්. පළවෙනිම අවශ්‍ය කරලා තියෙන්නේ අපි අනවශ්‍ය වේගයක ඉන්නේ. ඒ බව දන්නේක ඉස්ලාම තමන් තුළින්ම පරෝපකාරතරව තමන් අවබෝධ කරගන්න පුළුවන් ශක්තියක් එනවා. ආපු දවසට තමයි තමන් ගුරුවරයාගෙන් ස්වාධීන වෙන්නේ. කොහේ හිටියත් තමන් දෙන්න පටන් ගන්නවා අදුමානේ දැන් මම සතියේ නෑ ඉන්නේ නෑ සතියේ නෙවෙයි ඉන්නේ කියලා දෙන්න පටන් ගන්නවා මේකට ඔය රෙන්ඩි ඉන්දියා රෙන්ඩි ඉන්දියා ඕත කෙනෙක් විතර තිබුණා මේක හොඳට පුහුණු කෙරුවොත් ඊනේදී අනන්න දැනගන්න පුළුවන් කියලා හීනෙක ඉන්නවා. You can awaken with the belief. එතකොට ඒක தත්ත්වය අභිඥා තමයි. ඒ කියන්නේ අභිඥා තමයි. පොත ඕන දෙයක් අර සූක්ෂම ශරීරය හඳුරවන්න පුළුවන් කියන්නේ. නමුත් හිතන්න අපි හීනෙකදී හීනෙකින බව දැනගන්නවා කියන එක මොනම තරකයකට කියලා දෙන්න බෑ. දැන් මේ ඊගෙන සත්‍යයට අපි ඊළඟ හක්මනේ යොමු කියලා කටයුතු කරන යනකොට ඒක දැනගදී හිත අපිට කියනවා දැන් ඔන්න හිතවිල්ලකට අහු වෙන්න හදන්නේ නැත්නම් සත්‍යයකට අහු වෙලා නැත්නම් මේ වේදනාවට කියලා ඉන්න ඒ ඒ මොකද ඒ කියලා අපි දන්නේ ඒකට කියන බුදුදහමේ ඒකත් හරියට දෙකට කරලාගෙන මේකට කියන කාරාපක වැඩි කර දෙන්නා වූ අප්‍රමාදයක්. ඊට පස්සේ වැඩි කරලා දෙනවා. ඒ කියන්නේ හිතවිල්ල ගන්නකොට කාලා හිතවිල්ල ආර මේ ආත්මෝණ කරන අනවන්නේ. කර්මනේ නතර කරනවා. වේදනාව වෙනවා වේදනාව අයින් කරන මෙතන කියන. මේ දෙවෙනි එක වැඩක් නැහැ කියලා. දෙවෙනි එක මිකැනිකල්. වැදගත් දේ තමයි අපි පිටකොට ගිහිල්ලා කියලා දෙන්නේ. මේක තාම අමාරු මේක යෝගාවචර තේරුම් ගන්නේ අන්තිමට. යෝගාවචරෙන් ඕන කරන ඉක්මනට හදන එක. හදන එක නෙවෙයි ඕන කරන දේ නම් පිටකොට ඉන්න බව තේරුම් ගන්න එක වැදගත්ම දේ මොකද මේක වෙන කෙනෙක් කිව්වනම් අපි දොස් කියනවා. ඒකත් කියන මානවයිකවාදී සම්පූර්ණ නඩු ගානේ බොම කරතු මග වැටුවත්. අයින් ගන්න මට පිට ගියාම උඹට මොකද කියන්නේ. දැන් මේක දැන් රතියෙන්නේ. තමන්මනේ ඒකෝට ඒක කරන්නේ නැහැ. ඒකෝට දෙවෙනි වැඩේ සිද්ධ කියන එක විතරයි කරන්නේ. ඒ නිසා අපි වග බලා ගන්න ඕනේ. මේ අන්න යන මිත් ආශ්‍රේ ධර්ම සාකච්ඡා කරලා තකින් නැති බව දැනගන්නේ. අපි අපි මෙලේ ඉන්න කියලා දැනගන්නකොට කොච්චර වටින දෙයක්ද. මොකද මෙතකල් ඒකවත් දන්නේ නැහැ. මේකයි මේ භාවනාවේදී නැත්නම් මේ මේ විපස්සනාදී කියලා දෙන්න ඕන දේ අපි කණ්ණාඩියේ මූණ දෙන්නාට පස්සේ මේ මූණ කැතයි ඔය කරන්නේ කණ්ණාඩි දෝෂයක් කණ්ණාඩි වලින් අහලා දෙන්නේ ඒකද අපි දැන් අහන්නේ ඉස්සරහම මගේ මූණ කැතේ තමයි මේ කණ්ණාඩිය හරි ඊට පස්සේ මේකප් එක වෙනම කතාවක් ඉස්සරහම ගන්න ප්‍රකෘති මේ ප්‍රකෘති දැක් ගන්න තමයි අපිට උණ ගැ ඒකට කරප්පන්නේ gadu ගැ වෙන කෙනෙක් වෙන්න නඩු Taman නළුව නම් gadu. ඒ නිසා මේක තමයි ඉතින් අපි මේ ජීවිතේ මෙතෙක් කල සංසාර වෙච්ච දේ මෙන්න මේකට එකතු වෙලා. ඉතින් ඒක වෙලා ඉන්නවා අපි අපි වශයෙන් දැන් අන්තිමට අනුන් දෙන්නවත් අපි ස්තුතිවන්ත වෙන්න පටන් ගන්නවා. වැරද්ද වෙන්න දුන්නා නම් අර හරි සංකීර්ණ වගේ නිදීනම පවත්තාන. අද කියන්නේ මේ ධන නිදානය එහෙම නැත්නම් මේ නිදාන් කරපු වස්තුවක් පෙන්වන්න දෙන්න වගේ තමයි අපි දැන උණු උණුවේ. ඒ පිට පෙන්වන්න දෙන්න පුළුවන් නම් සතියෙන් කරන්නන්නේ ඒක. ඒක කාර අපසත් ප්‍රමාදේ තමයි විචිත්‍රතරම ධර්මයේ මනුස්ස මනස පමණක්ම තියෙන ත්‍රිසුන්ත නැති දෙවියන්ටවත් වැඩගන්න බැරි රහතන්ටත් වැඩගන්න බැරි මනුස්සයා කවම කවදාකවත් වැඩගන්නේ නැකටි වුණා. මේ වැරදිලා ඉන්න වෙලාවෙදීම වැරද්ද බව දන්නකම්. දකින්නකොට හදන්න හදන එක නම් ඒක නම් මහා මහකට පුළුවන්. ඒක නිසා කරන්න දැන ඒකට බොහෝ වන්දි ගෙවන්න වෙනවා. මේතර මූලිකම වැරද්ද ඉන්නකොට වැරද්ද බව දැනගන්න එක විතර දෙනුනි දේශනා කළා කියන මුළු සාධනයේම තියෙන සජීවිකම තමයි මම වැරද්ද වැරද්ද බව ඒ වෙලාවට පිළිගන්නේ. පිළියම් කමිට සම්පූර්ණ වෙන දෙයක්. පිළියම් කරන්න උනන්දු කරවන්නත් එපා. හරියට දෙයක් වැරද්දක් කරා. පිළියම් කරන්න උනන්දු කරන දෙකෙන් අයිතිවාසිකමක් නැහැ කියලා ප්‍රතිජීව ප්‍රකාශය. අපිට පෙන්ලා තියෙන දරුවන වැරද්ද වැරද්ද වශයෙන් පෙන්ලා දෙන්න පුළුවන් නම් අපි තුල පූර්ණ අනුසයයක්වත් මෛත්‍රියක් තියෙනවා. අපි හදන්න උදන්නුනොත් වෙන දොස් දෙන්නේ වැරද්ද වැරද්ද වශයෙන් තේරුම් ගැනීමත් කලබල කරගන්න. ඒක ඉස්ලාම මේක ක්‍රියාත්මක කරන සමාන වශයෙන්. වැරද්ද වැරද්ද වශයෙන් නැකෙන. මේ බොහොම ගැඹුරු ධර්මයක් තියෙනවා. ඒක ඉතින් සමතදී එන්නේ නැහැ, සීලදී එන්නේ නැහැ, දානෙදී එන්නේ නැහැ. විපස්සනාවේදී පමණක්ම සිද්ධ වෙන දෙයක්. බලන්න මේක තර අමාරුත් නෑ. මේ අභිනව තියෙන මේ මතිමතාන්තරනේ දැන් කරන්නේ. ඇත්තටම නිතර සිද්ධ වෙන දෙයක්. අපි හතියදොස් වෙන්නේ මේ මේ අන්ධ ඇහක් යොමු කරවට. ඔක දකින්න ලොකු දෙයක් ඔක ලක්ෂණ විපස්සනා කියලා හිතන්නේ. මුටි පුරුදු කරන සමාජයක ඉන්නවනම් එවැනි කල්‍යාණ මිත්‍ර මණ්ඩලයක ඉන්නවනම් අපිට තේරෙනවා අපි මේ උපත්ති ආවෝ මානසික ශක්තියක් නැහැ. අපිට තේරෙනවා මේ හරියනවා හරි වැරදිනම් වැරදි කියලා දැනගන්න පුළුවන් ශරීරය හැම වෙලාවෙම මේක පන්නලා නිවැරදි කිරීමේ වැඩ පිළිවෙලයි. ප්‍රශ්නේ තේරුම් ගන්න ඉස්සෙල්ලා උත්තර ලියන්න. අද වැදගත්ම දේ ප්‍රශ්න ප්‍රශ්න වලින් තේරුම් ගැනීම. දැන් ටික ටික පේන ට්‍රක් එක රැඳිලා බලන්න. මම හරිද බලන්නේ. අවු වදිනවද අහු වෙනවද මේ කියන්නේ යනකොට තේරෙන ගතියක් තියෙනවද? ඈ? දැන් දන්නවා කියලා හිතන්නේ අනිද්දාට අහම ඕක ඕකට ඕකට වැටිච්ච දවසේ ආයෙත් වැටෙනවා. දැන් දන්නවා කියලා හිතාගත්තා නම් ඒක වැරදි. තවත් මේ මේක ලස්සනම කියලා තියෙනවා ඥානানন্দ සාන්තගේ මේ පොතේ අජත්ත බහිත වෙන ගැත්තම ගැඹුරට යනකන් තියෙනවා. අජත්තේ ඈත කෙලවර බහිත්තාවේ නැත කෙලවර. ඉවෙනේ නිවීම, ඉවෙනේ නිවීම පොතේ තාමත්ම විස්තර වෙනවා අපේ ව්‍යාකරණ රටාවයි අපේ චාරිත්‍රය සීරම පැටලෙලා තියෙන අධ්‍යාත්මයි තියෙන්නේ. පොතක් යන ගමන ඉඳලා තියෙන්නේ අධ්‍යාත්මයි තියෙන්නේ. ඒකත් කතා කරගෙන ඒ නිසා කියනවා මේ අධ්‍යාත්මයි කියන එක හරිම මොමන්ට් එක. ඒක ඒ ඒ චිත්තක්ෂණේ පැනෙන දෙයක්. නමුත් අපි හදන්නේ ඒක ඉස්තිරසාර කරගන්න. ඉස්තිරසාර කරන්න කියනම පොතක් යන ගමන හක්කයි දිත්තේ එනවා. අධ්‍යාත්මයි ඒ තැනම පැනෙන්න හරිද? අපි අධ්‍යාත්මේ එහා කෙළවරට ගියාම බයිද්දාවේ මෙහා කෙළවර තමයි. ඔය කීටි ගහට මහට වෙවි තමයි හැම වෙලාවෙම තියෙන්නේ. ඒකයි අපි මේ කටුම්බි වැටවල ගහන දෙපා වේලි බැඳගෙන ඔප්පුලිය ආගෙන හතරමං මන්ජෝල නෙමෙයි. නිමිති අධිවසන දඟලන්නේ අධ්‍යත්ත බයිද්ද දෙක වෙන් කරගන්න තමයි. ඉතින් බුදුන් කියන ඔහොම දෙයක් නැහැ. එනකොට ගෙනාවෙත් නැහැ. යනකොට ගෙනියන්නේ නැහැ. ඔය ඉන්න ටිකට මොකටද කොච්චරම අද කියන දඟලන්නේ. ඒ වෙලාවේ ඒ තනදී ඒක මේ සෙටල් වෙච්චා වගේ අපි ඒක උතර වෙනස් වෙන ස්වරූපයක් වගේ කරන්නේ අනේකයි තියෙන්නේ. එහෙනම් කය කියන එක අරගත්තොත් මම පිට බාහිර ඇතුළත ඇතුළත කියලා. ආනාපානිය ගත්තාම ආනාපාන හැපෙනන විතරයි ඇතුළත වෙන්නේ කයත් පිට වෙන්නේ. කයින් එන වේදනත් බාහිර අරගෙන. ආනාපානිය ගියාට පස්සේ ద్వාරය ගන්නවද, තලුපන්නේ ගන්නවද, ආරම්භණය ගන්නවද කියොම ඒකම ඒක කොටසක් අත්‍යත් වෙන අනිත් තුන බාහිර. කොහොමද අත්‍යත් කොටස් ඇතුළට දැම්මම ගමන් බාහිර කොටස් හලහලා යනවා ඒකත් රතුණු දෙලියක් ටික කාලයක් තිබ්බම පිටපොත්ත ගලවනවා තව ටික කාලයක් තිබුත් නෙමෙයි ආයෙ පිටපොත්ත ආයෙ වෙච්චා මේකම ගලවනවා කොහොම ගලවන්න ගලවන්න බොහෝම තුනි මදයක් තමයි ඉතුරු වෙන්නේ අර බාහිර ඒවා ගැලවි ගැලවි ගැලවි ගැලවි එළියට මේක තමයි ඒවා දැමීම නැතුව අපි කරන්නේ ඉතලා ඉස්සත් කිව්වදී බයෙන් බහිතරේ ඒවත් ඒකත් එකේ ආයෙ කොටසක් කවුනාක් ගත්තා බහිතරේ ඕක කප කප කප කප ගියාම බලකොට ඇතුලේම ගන්ධ හරයක් ගන්න මදයක් ගන්න ආත්ම සාරයක් නැහැ. දැන් බැලුවල් වනම් මහ ලොකුවට gediya පේන්න තියෙනවා අර ලූම් gediyak වගේ දෙයක් කරනවා. ඒක හදිස්සියෙම ගන්න දේරුම් ගන්නයි. අන්තන් තේරුම් ගන්න ඕන මෙතෙක් කල් පටලවිලා හිටියත් දැනුත් පටලවිලා කියලා තේරුම් ගත්තොත් නම් හරි. ඒක අපි අවදිය තියෙනවනේ අප්‍රමාදීකම කියන්නේ. ඔක තේරුම් ගත්ත දවසේ පාටියක් ගන්න වෙන්නේ මොකද තේරුම් ගත්ත මිනිහ නැති. ඒ ඉවරෙච්ච දවස තමයි ඔය ප්‍රශ්නේ ඉවර වෙන්නේ. සංකාය දිත්තේ තියෙන තාක්කල් අජ්ජත් කියන මොකද්ද මදයක් හම්බ වෙනවා. ඒ තාක්කල් ඒ කියන්නේ මොහේ පවතින. යම් යම් සාකච්ඡා වලින් දවසක් තියෙනවා. අදට මේ ප්‍රමාණය අපි නැතර කරනවා මේකට අපි විනාඩි 20ක් විතර අරගෙන තියෙනවා. අපි මේ මන්ත්‍ර කරන දෙන්නේ පේන නොපේන කාටත් පැමිණීමේ මේ සාකච්ඡාවල සමාප්ත කරන්න ඕනේ. එන්නාම මේ මුදිතා හිතක් ඇති කරගන්න අලාස්තික වෙන දෙයක් අපිට නම් වෙන ඉති ප්‍රස්තාව ඒ ඉර ප්‍රස්තාව මෙතෙන් කරගෙන දීම කවදාකවත් මේ අපි මානසික කරලා හරි කරගත්ත දෙයක් නෙවෙයි විශාල પરම්පරාවක ප්‍රයත්නයක් 2500 ආනක ආචාර්යවරු තුමාකාර විදිහට පණේ පා කියාගෙන මේගෙන නිසා වැඩටත් අපිට මේක කවුරු ගාන බලන්න බලන්න මේක ගැඹුරක් තියෙනවා ඒ නිසා අපි එවැනි ධර්මයේ ප්‍රීතියක් නැත්නම් මේ කවුරුයක් ඇතුලේ වෙලාවේදී විශේෂයෙන්ම මෙතු ආකල්පේ කරගෙන ඒව සඳහා අනන්ත ප්‍රමාණ දුක් විඳේ ආර්ය සත්‍යය පෙරහැර දීපක් කරගන්න ඕනේ. ඒ කරන්නේ මේ මොහොත අපිට මේ විදිහේ විවේකීව සද්දව ගත කරන්න කොච්චර සංඛ්‍යාවක මෛත්‍ර කරුණාවක් අපිට යොමු වෙනවද ඒ ජීවිතාම පිට මේ දක්වම අනුග්‍රහය පිළිබඳ දීප්තිවත් වෙන්න ඕනේ. එහෙම නොකලයි කියලා කවුරු කතා කරනවා. ඒ නොකර නැත්නම් අනිවාර්යයෙන්ම මේ අපි වාගේ මේ ධර්මයේ ප්‍රීතිය ලබත්වා කියන ඒ සියලු දෙනා කෙරෙහිම පවක් තමයි හිරුම දරුවන් කෙරෙහි සමාකාරීත්වයක් පවත්නවා වගේ ඒක ඇති කරගෙන මේ නොපෙන සියලු දෙනාම මේ ධර්මයේ ප්‍රීතිය ලබත්වා කියන උත්සාහයෙන් යුක්තව ඉස්තාවතා සාධිකාතා සජ්ජායනා කරලා මේ සතිවාරය සමාප්ත කරනවා තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ දීවානුමෝදන්තු සත්ත සම්පත්ති සිද්ධියා තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ භූතානුමෝදන්තු සත්ත සම්පත්ති සිද්ධියා තාවතාචම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු ආකාශක් ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු දේශනං ආකාශත්තා ච බුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा চিරං රක්ඛන්තු මං පරං සියලුම ඥාතීන් ජීවත් කරගන්න. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා වന്തു ඥාතයෝ. මෙසෝකාගේ භවයේ රැස්කරනා විරම්තා කුසල් සම්භාරයක් වෙනවා නම් ධාර්මික භාවනාවකේ ඒ වගේ පෙර කමෙන් රැස්කරන කුසල් වෙනවනේ ඒ සියලුම කුසල් ශක්තිය නිසා අපිට මතු ගමන් කරන මාර්ගය නිවන් දක්නාදී කවදාකවත් අසත්පුරුෂයෙක්ගේ අපරිත්‍යයේ අමනෝත්‍යයේ දර්ශනයක් ඇතිවීමක් අපිට නොවේවා කියලා ප්‍රාර්ථනා ඒ වගේම මේ කුසල් වල උදාාර සේවක් නිසා විනිවිදත් වඩා සත්‍යන්නේ අසන්න සත්පුරුෂාශී ලැබේවා ඒ වගේම අපි ධර්මාගාර ප්‍රතිපදාවට මේ විදිහේ ඍජුව රැක ගන්න අපිට ශක්තිය ලැබේවා ඇතුළතින් උපයාස ප්‍රයාගතේ යෝනිසෝමනසිකාරයේ එළඹේවා ඉසේ වීමේ සෝතාපට්ටි මාර්ගංග සම්පූර්ණ වීමේ සෝතාපට්ටි වීමෙන්ද තථාගත වූ සෝතාපට්ටි මාර්ගය මේ මතුමත්යරිය කදාගම යනාගමේදී මාර්ග වල පිළිවෙල යන ගමනේ යම් කිසි විදියක මේ ලෞකික බාධක කරදර මාර්ගෝදි කියනවනේ ඒ සියල්ල මේ ධර්ම ශක්තිය බලයෙන් පිළිදුත් වඳුසේ දුක් වේවා උදාහරණ උත්තරක ආශිලාරේ වදාන ඒ සාන්ත සුන්දර ගමනට විපාක විඥානයේ සුඛ පිටවතාගේ යෑමෙන් තමයි ඒකේ හේතු වේවා වාසනා වේවා කියන අදහසින් සිය දිනාම ඉමිනා පුණ්‍ය කම්මේන ගාථා. ඉමිනා පුණ්‍ය කම්මේන මාමී බාල සමාගමු. සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුණ්‍ය කම්මේන මාමී බාල සමාගමු. සතං සමාගමු හෝතු යාව නිබ්බාන පත්‍ය. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාදමු තතං සමාගමෝ හෝතු යාව නිපාන පත්‍යා සිනාතක සැලසීම උදා වේවා